අපි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ පොදු කමඨාන් සුද්ධ කිරීමකට මොකද බාහිර පෙනුම බලනකොට ධර්ම සාකච්ඡාවක ස්වරූපෙමයි මොනවාක්වත් දැක් ගන්න හම් වෙන්නේ වෙනසක් වැඩ පිළිවෙල මේ විදිහටම යන්නේ නමුත් පුංචි වෙනසකට කියනවා නම් මතක් කරන්න තියෙන්නේ අපි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ අපිට දත යුතු ධර්ම කරුණු ගැන හෝ විෂයාන්තර දැනුම හෝ මූලධර්ම කරුණ නෙවෙයි මේ භාවනා කරගෙන යනකොට අපේ භාවනා ජීවිතයට අදාළ ගැටලු සහිත ස්ථාන හෝ පිරිසුදු කර ගැනීම හෝ කමඨාන් සුද්ධ කර ගැනීම වැඩ පිළිවෙලයි කෙරෙන්නේ. ආ ඒක නිසා මූලධර්ම ප්‍රශ්න આવොත් ඒක පස්සට දානවා එහෙම නැත්නම් හෙට තියෙන ධර්ම සාකච්ඡාවට අපි යොමු කරමු. මේක පොදු කමඨාන් සුද්ධ කිරීමකට යමු. මතක් කළ යුතු කාරණාවක් තියෙන්නේ මේ විදිහට පොදු කමඨාන් සුද්ධ කිරීම අපි දැන් රිට්‍රීට් 15ක 20ක වගේ කරගෙන අවිත තියෙනවා. ඒක අපේ සම්ප්‍රදාය නැත්නම් පොදු පිළිගැනීම් බාටපත් වෙලා තියෙනවා. නමුත් සමහරු ඒකට එච්චර කැමති නෑ. මොකද මේ කැමති පුද්ගලිකවම කමඨාන් සුද්ධ කරන්න ලැබෙනවා නම් ආයිත් ඒකේ තත්තක් තියෙනවා. කෙසේ නමුත් මේ රිට්‍රීට් එක ඉවරනට පස්සේ කල්පනා කරලා බලන්න මේ විදිහට කරන එකෙන් ඊට වැඩිය ලොකු ආනිසංසයක් තියෙනවා. ඒ අහන ප්‍රශ්න සහ ලැබෙන උත්තර සමහර කෙනෙකුට ඉබේම භවනාට ඉඟියක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා පෞද්ගලිකත්වයට යම් කිසි විදියක බාධාවක් වෙනවා කියන එක පිළිගන්නවා. නමුත් මේ ප්‍රශ්න වල කවුද ප්‍රශ්න අහන්නේ කියලා නැහැ. නම ලියන්න ඕන ගමන් නැහැ. ඒ නිසා අනන්‍යතාවය හෙලි වෙන්නේ නැහැ. ප්‍රශ්නේ මත වෙන එක විතරයි වෙන්නේ. මේ මයි ළඟ නපුරු ගතියක් තියෙන ඉඳපු ගමන් හරස් ප්‍රශ්න අහනවා. හරස් ප්‍රශ්න අහපුවාම ප්‍රශ්න කට්ට සමානලාට පෙනී හිටින්න වෙනවා. ඉතින් එතකොට <clears throat> කොච්චර ධර්මද කියනවා කිසිම හරස් ප්‍රශ්නකට උත්තර නොදී ප්‍රශ්නේ නඩු අයින් කරන්න වෙන වෙනවල් ගොඩක් තියෙනවා. මොකද උඟ දෙනෙක් මයික් එකට කතා කරන්න කැමති නැහැ. පෙනී හිටින්න කැමති නැහැ. නමුත් මම හිතනවා එහෙමනේ අපි එකම ධර්ම පවුලේ ඔක්කොමලා දන්න අය අපි කිසි කෙනෙක් මේ තොරතුරු කාගවත් කීර්ති නාමයේ හානි කිරීම පිණිස පාවිච්චි කරන්නේ. ඒක නිසා මම වෙලා තියෙන ප්‍රශ්න අහන්න ගියාම මට සීමාවක් නැහැ. සමහරලාට මම ඉතින් ඔය කරදර කර කර ප්‍රශ්න අහන ගතියක් තියෙනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා ඉතින්. ගණන් ගන්න නැතුව යන් කෙසේ නමුත් මේට අමතරව මේ දීලා තියෙන ප්‍රශ්නට අමතරව කාට හරි ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා නම් අවස්ථාවේ හැටියට කාලානුරූපව ඉදිරිපත් කරන්නයි කියලා අපි ඉල්ලා ඉතින් ඒකට මයික් එකක් වෙනම වෙන් කරලා තියෙනවා. ඒකට කතා කරන්නේ. එතකොට ප්‍රශ්න සභාගත වෙනවා, වාර්තාගත වෙනවා, පිළිතුරක් මේ වගේ වෙයි. ඉතින් ඒක ටික තමයි අද පළවෙනි දවස් වශයෙන් පොදු කමඨාන් සුද්ධ කිරීමට කලින් කිව යුතු කාරණාව අපි ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා රජී මාත්‍යාගේ කාර්මිකව ඉල්ලා හිටිනවා සභාගත කරන්න. අවසරයි ප්‍රහම්තුරනේ කර ස්වාමින් වහන්සේ නාසය අගව අදින රුසුරන් රැල්ලේ පිම්බීම හැකිලිම අඩු වී ගොස් සීමුවාට පසු සිත නාසය අගම රඳවා සිටන විට සිතවිලි ගලාගෙන එයි. ඒ සිතවිලි තිබීම අතරම මට ඒ බව දැනගෙන සිටිමි. පහදා දෙන ලෙස කර්ණාවෙන් ඉල්ලා සිටිමි. ඒක වචනයක් මට අහුනේ අන්තිම වාක්‍යය කියන්නේ. ඒ සිතවිලි තිබේ තිබීම අතරම මට ඒ බව දැනෙන මම ඒ බව දැනගෙනද සිටිමි. පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම ඊයේ අදයි අපි කරගෙන ගිය විවරණයේ හැටියට රූප ධර්මයක් රූප ධර්මයක් වශයෙන් බලන හැටි නැත්නම් රූපණ ගතිය, කුප්පණ ගතිය, විපරිණාම වෙන ගතිය අදාරගෙන ගියා. නමුත් මේක රූප කර්මස්ථානයේ කායනපසන අනිමා වුණාට මේ රූප ධර්මයේම තියෙන වේදනා දෙන ගතියක්, විඳීම් ස්වરૂපයක්. සංඥා වශයෙන් මේකට හඳුනා ගන්න සලකුණු ලබා ගන්න ගතියක් මේ රූප කර්ම රූප කර්ම ස්ථානයේ දිහාවට නැත්නම් මේ කාය දිහාවට අපි යම් යම් කරන ක්‍රියාකාරකම් වගේ තියෙනවට වේදනා සංඥා සංඛාර කියලා රූපයේම හේවණලි තුනක් තියෙනවා රූපේ රූපණ ගතිය ප්‍රകൃතිය ඉති විඳීම් ස්වරූපයක් තියෙනවා දැනීම් හඳුනා ගැනීම ස්වරූපයක් තියෙනවා ඒකට අපි ඉන්ටරැක්ට් කරන හැටි ඒකත් එක්ක ගැටෙන හැටි කියලා තුනක් තියෙනවා ඒ හැම එකක්ම සතර සතිපට්ඨාන ਸਰවත්‍යංශී ඉදිරියට සාකච්ඡා කරනවා. ඉතින් මේ කියන්න හදන්නේ රූප ධර්මයන්ගේ රූපණ ගතිය විපරිණාම ගතිය නතර වුණාට ඒකත් එක්ක වේදනා සංඥාදක වැඩ කරන්න පටන් ගන්නකොට දැන් රූපේ අනික හේවණලි දකින්න පටන් ගන්නකොට නිකන් කෙලෙස් ඇවිසිච්ච ගතියක් වගේ නැත්නම් වෙන ලෝකයකට ගියා වගේ නැත්නම් රූප කර්මස්ථානේ නාම කර්මස්ථානට මාරු වුණා වගේ පාලනේ ගිලී ගියා වගේ ගතියක් දැනෙන්න ඉඩ තියෙන එක සාධාරණයි. නමුත් යෝගාවචරයටම කියලා තිනවා ඒ රිහිතවිලි තියෙද්දිම මම දන්නවා දැන් මම ඉන්නේ රූපෙක නෙවෙයි නාමයක කියලා. මම ඉන්නේ ආනාපානෙ නෙවෙයි හිතවිල්ලක කියලා. මෙන්න මේ දැනීම තියෙන තාක් අපි අරසයි. ආනාපානෙ ඉඳද්දී හිතවිල්ලකද ඉන්නේ හිතවිල්ලක ඉඳදී ආනාපානද කියලා දන්නේ නැත්නම් බුදුහාමුදුරණත් අපිව ගලවන්න බෑ. ඒක ඒ තරම්ම මෝහයක්. ඒ තරම්ම පටලැවිල්ල. මොන් මන් දැන් ඉන්නේ ආනාපානෙ. නෑ මන් දැන් ඉන්නේ ආනාපානෙ නෙවෙයි. දැන් මන් ඉන්නේ හිතවිල්ලක. දැන් මන් ඉන්නේ වේදනාව. දැන් මන් ඉන්නේ සද්දක කියලා හරියට දන්නවනම් කිසිම දෙයකට අපිට හානි කරන්න බෑ. අතුරු අඳුර ගත්තා නම්, දෙඩි අඳුර ගත්තා නම් ඒකට බේත් තියෙනවා. ඒ නිසා මේ දැන් ඉන්නේ රූප කර්මස්ථානේ නාම කර්මස්ථාන මාරුවක් සිද්ධ වෙලා තියෙනවා. අනපේක්ෂිතයි. ඒක හිතාගත් එකක් නෙවෙයි. නමුත් ඒක සර්වඥාන්සේ දන්නවා. කායන ප්‍රශ්න, වේදනා ප්‍රශ්න, චිත්තන ප්‍රශ්න ඉදිරියට මාරුවක් වෙනවා. ඒ මාරු වෙනකොට ඒ යෝගාවචරය අවදිමත් නම් ප්‍රණීත ඉන්ද්‍රිය සහිතරංගයට තේරෙනවා දැන් මම මේ රූප ධර්මයක නෙවෙයි හිත තියෙන්නේ මූණට මූණ දාලා තියෙන නාම ධර්මයක් ඒකත් ඕනනම් කියකි සද්දයක්ද සද්දයක් නම් තාමත් රූප ධර්මයක්. වේදනාවක්ද හිතවිල්ලක්ද කියලා. අන්නේ විදිහට යුද පිටියක් දිහා බලලා ඒක මෙහෙවන්න ඕනේ ආකාරය ඒකේ ආමයන්දේ නිලධාරියා සම්පූර්ණ ඥාණයෙන් පාවිච්චි කරන්නේ මේ පැත්තට යනවද මේ පැත්තට යනවද කියලා. ඒ වගේ Taman තමන්ගේ යුද පිටිය දැන් එක පැත්තක් දිනලා තියෙනවා. රූපේ දිනලා තියෙනවා. මොකද වේදනා සංඥා ඉතිවිලි මාර්ගයෙන් හැඟුම් මුදා හැරලා තියෙනවා. ඔත ඉච්චර බය වෙන්න දෙයක් නැහැ. මෝඩ් එක මාරු වෙලා තියෙනවා. රූපෙන් නාමයට මාරු වෙලා තියෙනවා. නමුත් යෝගාවචරය දන්නා තාක්කල් පාලනයක් කරති තියෙනවා. ඉස්සරහට අනපේක්ෂිත දේවල් සිද්ධ වෙනවා. තමයි ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මේක මට කළ හැකි මම මේක කරනවා. ඒ ශ්‍රද්ධාවත් එක්කම ඕනම දෙයකට ලෑස්ති මනස, ලෑස්ති ගතිය, සූදානම් ශරීරේ. මේක තමයි මෝරච්චකම කියන්නේ. අපේ ජීවිතේ හැදිලා හැදෙන්නත් ඒකයි. දැන් එන්නේ එන්නේ අනපේක්ෂිත දේවල් නොසිතූ ප්‍රශ්න පත්‍ර හම්බ වෙනවා. පුළුවන් තරම් උත්තර ලියන් ලියන යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ප්‍රශ්න අඳුනා ගැනීම සහ ලිවීම වෙනම කලාවක්. අලුතින් අලුතින් ප්‍රශ්න පත්‍ර ආවේ නැත්නම් අපි කවදාකවත් අලුතින් හිතන්නේ දැන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න පත්‍රේ නාම රූප නාම රූප ප්‍රශ්න පත්‍රයක් නේ නාම ප්‍රශ්න පත්‍රයක් දැනගෙන කරගෙන යනවා. ඉස්සරහට ඉස්සරහට කවුරුත් Tamanට උදව්වට නෑ බුදුන් නෑ ධර්මේ නෑ සංඝයා නෑ Tamanමයි. නමුත් විශ්වාසය කොට නැගින්නයි මේ අපි කමඨාන සූත්‍ර කරගන්නේ නිසා මේ බව දැනගෙන දැන් ඒ රූපයගේ ගෙවන් කිරීම සඳහා යම් ප්‍රතිපදාවක් ගෙනින්සද ඒ ක්‍රමෙමයි නාමයගේ ගෙවන් කිරීමකට ඉතිවිලි ගෙවන් කරන්නත් ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි කරන්න ඕනේ එකම දේ. මේකට ගැටෙන්න යන්න එපා. මේකෙන් දුක් කරදර ගන්න. උඹ භාවනා උඹට ඕන දෙයක් කරලා ඵලයන් කියලා. ඇස් බැල්මේ තියාගෙන ඉන්න. එතකොට ඒ වගේ විසමැරෙනවා. ඒවට ප්‍රතික්‍රියා කරන්න යෑමෙන් මනාපමනාප බහල කිටි වෙන්න තමයි කෙලෙස් උපදින්නේ. මතුවෙන්දී මතුවෙච්චාවයි මනාප වෙන්නත් එපා, මනාප වෙන්නත් එපා. ගණන් නොගෙන ඉන්නත් එපා. සතියෙන් බලන ඉන්න එකයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකයි අද හිමිගිරි සක්මනේදී සුපුරුදු නිදිමත සමග කිසිම අරමුණක් නැති ස්වභාවයක් දැනුණා. එනම් දෙපා අරමුණ වරින් වර මතුවෙමින් පැවතුනත් වැඩි වේලාවක් හිස් බවකින් යුතුව සක්මන් කළා. නැවත හැරෙන සමාවෙන් නවතින හැරෙන අවස්ථාවල ආනාපාන සතියට හිත යෙදුවත් නැවත කිසිම අරමුණකින් තොරව සක්මන පැවතුනා. හිතේ නිශ්චල ස්වභාවයක් පැවතුනා. මේ தත්ත්වය කිනම් අවස්ථ ස්වභාවයක් දැයි මෛත්‍රීන් පහදා දෙන සේක්වා. කරන්නේ නැතිද කියනවා බලෙන් අරමුණු ගන්න එපා යයි ඔබ වහන්සේ දේශනා කොට වදාළ බැවින් ඇතිවීමින් පැවති තත්වයේම රැඳෙමින් බලා සිටියා. මේ සියල්ලට පැයක පමණ කාලයක් ගත වුණා. දෙවෙනි ප්‍රශ්නය. එතකොට මේ කියන தത്വෙදී ඒ කියන්නේ අපි සාමාන්‍ය මේකට කියන්නේ සක්මන අනායාසින් සිද්ධ වෙනවා. ඉස්සලා කරපු ගුණුව නිසා වයින් කර බොනික් එක් වගේ ඔල්ලොසු බට්ටෙක් වගේ යහට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා ඉතින් ඒකට එකම දෝලන කාලයයි තියෙන්නේ ඔල්ලොසු බට්ටට දෝලන කාලය එකයි වයින් කර බොනික් වගේ යනවා ඉතින් ඒකෝට Tamanට පුළුවන් Taman වයින් කර බොනික් වගේ යද්දි Tamanටම Taman දිහා බලන්න ඒක 아무තු දෘෂ්ටි කෝණයක් ඉතින් අන්නේ කාවට පස්සේ අම්මා Tamanගේ කුළුඹුලේ දරුවා ඔඩොක්කේ තියාන උරතල් කරනවා වගේ දැන් මම මමයා උරතල් කරනවා මමයා ධක්මං කරනවා මම බලාගෙන ඉන්නවා එතකොට කිසිම ප්‍රයත්නයක් නැහැ කිසිම මෙහෙවීමක් නැහැ ඉක්මනට යන්නද එමීට මොකක්ද හොඳ ලස්සන මේක සිද්ධ වෙනකොට තමන්ට විස්රාමයක් දැනෙනවා නම් විවේකයක් දැනෙනවා නම් පිළිච්චිගතියක් දැනෙනවා නම් ඒක ඒක මානසික තත්ත්වය. තව කෙනෙක් හිතනොත් එහෙම දැකෝ දැන් මේ මොකක් වෙන්න හදනවද දන්නේ නැහැ ඔළුව නරක් වෙලා දන්නේ නැහැ මේක මොනව වෙන්න හදන කියලා බයක් චකිතයක් කම්පනයක් එන්නත් ඉඩ තියෙනවා. දැන් මේ යෝගාවචරගේ දියුණුව තීන්දුව වෙන්නේ මෙන්න මේ ඇති වෙන ඉම්ප්‍රෙෂන් එකෙන් තමයි. ඉතින් ඒ නිසා මම අහන්න කැමතියි මම දන්නේ නැහැ ඉතින් වහනවට කැමති නැතු ඇති. නමුත් මගේ හරස් ප්‍රශ්න ක්‍රමය මෙච්චරයි. මේ විදිහට අනායාසයෙන් සක්මන් කිරීම Taman දැක්කේ විවේක වීමක්, විස්්‍රාම වීමක්, කෙලෙස් අඩු වීමක් විදිහට නැත්නම් පාලනයෙන් තොර වීමක්, බයජනක තැනකට යෑමක්, නොදන්නා අනතුරු දෙයක් විදිහට දැනුනේ කියන එක කියනවනම් මේක මම හිතනවා සභාවට ලොකු තොරතුරක් වෙයි කියලා. ඉතින් ප්‍රශ්න කරු කවුද කියන්න මම දන්නේ නැහැ. මම ඉල්ලා හිටිනවා කැමති නම් සාකච්ඡාවට මේ මම අහරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න උසාවි කුඩට නැගිටියි කියලා. උත්තර දෙන්නාද මගේ ප්‍රශ්නේ ඉවලේ මට දෙන්නේ ලොකු විශ්‍රාමයක්. ඊයක ස්වරූපයක් තමයි දැනුනේ. කිසිම කලබල ගතියක් මොකුත් හිතට දැනුනේ නැති අවස්ථාවක් හැටියට තමයි මට තේරෙන්නේ. එහෙමනම් හිත විවිධකයේ අගය කරනවා විස්රාමයේ අගය කරනවා ඒ විස්රාමයේ විවිධකයේ කියලා කියන්නේ කෙලෙස් නැහැ. එතන කාරණා දෙකක් බුදුහාමුදුර අපිට වෙනස් සූත්‍ර වල සඳහන් කරලා තිනවා. මේක ප්‍රතිපදාවෙන් ගත් එකක්. එක අහඹයක් නෙවෙයි. දෙක කෙලෙස් අඩුයි. මිනිස් එක්ක වශයෙන් අපිට මේ ජීවිතේ කරන්න උපරිම කාරණා දෙක ඔච්චරයි. අපි ඉන්නේ ප්‍රතිපදාවක මේක අහම්බෙන් වෙච්ච දෙයක් නෙමෙයි. අපි ලක්ෂ වාරයක් වරද්ද වරද්ද තමයි මේකට ආවේ. ඒ නිසා මේක මම උපේරන ලද්දක්. උපේවේ කවුද බුදු ආමරංගේ න්‍යායයට ප්‍රතිපදාව. ඒක නිකන් ප්‍රතිපදාව. දෙකමයි හිතේ දරතයක් නෑ. අසහනයක් නෑ. මගේ හිත නිකන් සැහැල්ලුවටපත් වෙලා තියෙනවා. අම්මා ගොඩක් කොට කියලා බබෙක් වගේ ලස්සනට වැඩ යනවා. ඒ කියන්නේ කෙලෙස් අඩු. ආ එහෙමනම් දැන් මේක හම්බෙලා තියෙනවා. දැන් තියෙන මේක ආශේවනපත්ති ලැබිලා තියෙනවා. දැන් භාවිතා කරන්න. නැවත නැවත යොදවන්න. ඒක බහුලීගත කරන්න. කරනකොට කරනකොට අර පාරමයි අර ක්‍රමෙමයි ඒ ක්‍රමේ දිගට යනකොට ඕක එච්චර අනායාසයෙන් නැත්තම් කිසි යදවන් අඩු කරලා මෙහෙවීම අඩු කරලා ඉබේම යන්න පුළුවන් තැනට ඒ. මේක සාමාන්‍ය සිද්ධ වෙන්නේ හුරු පුරුදු තැනක. නూరు නුපුරුත් තැනක ඉස්ලාම සක්මන් කරනකොට කෝලු ගත් කෝල ගති කෝඩු ගති එනවා. ඒ වගේ භාවනා නොකරන පිරිසක් අතර මැද සක්මන් කරුවොත් එහෙම ඒ මිනිසුන්ගේ ඇස්වා කටවා දෝෂ වලට අහු වෙනවා. ඒ නිසා මේකට ඉන්න ඕනේ භාවනා සිද්ධි වෙන්න ඕනේ තමයි. සිද්ධ වුණාට පස්සේ තමයි මේක එන්නේ. ඒක හරි වියදම් අධික වැඩක්. තමන් ඒ නිසා තමන්ගේ ජීවිතයේ කෙලෙස් අඩු දැනකට යන්න ඕන සිද්ධි කරගත්ත තැනක් තියෙනවා. තමන්ට ඕනෙච්චාම සක්මන් කරන්න තැනක් තියෙනවා. තමන්ට ඕනෙච්චාම ගිහලා වාඩි වෙන්න තැනක් තියෙනවා. ඒක හරියටම හැම පිරිමි කෙනෙකුට වෙනම බාරයක් තියෙනවා. උදාන්නව කොහේ ගියත් අක් ගාලා බාරක හොයා ගන්න හැටි මොන මනුස්සයර බුද්ධම ඉවක් තියෙයි. බඩු සීන් අතර කියලා ඕන කෙනෙක් කියනවා. සූස්තිය කියලා කියනවා. ਉਹ සූස්තිය හොයාගන්න ගන්න. බාහන යෝගාචර සූස්තියක් තියෙනවා. සූස්තිය මොකද මට ඕකෝල කොච්චර කරොත් මට මට සක්මන් කරන්න වෙලතරක් ඕනේ. මට ඉඳ ගන්න තැනක් ඕනේ. ඒක හදාගෙන නැත්නම් අපි කඹුරලා විසරයි ඉන්නේ ජීවිතේ. ඒ නිසා අපේ ආධ්‍යාත්මික ජීවිතය හැදෙනකොට තේරවාද ක්‍රමයේ හොඳම ලකුණ තමයි සක්මන. හොඳට පදම් වෙච්ච හොඳට වැඩගත් සක්මනක් තියෙනවා හොඳට දැනගන්න ඒක නා අනිවාර්යයෙන් භාවනා ප්‍රතිඵල ලැබපු කෙනෙක් ආදර්ශයක් වෙන්න කෙනෙක් නිසා අපි යන ඉන්න හදන කරන ඕනම තැනකදී අපිට විවේක විචාර සක්මන් කරන තැනක් තියෙනවද කියලා බලනවනම් එයා සත්පුරුෂේ තමන් ගැන අනුකම්පා කරන කෙනෙක් ඉදිරියක් ගන්න කෙනෙක් අචිත තාපසතුමා ගිහියට ඇල්ලා ගිහිල්ලා දෙමව්පියන්ගේ අම්මගේ පැත්තෙන් හත්පුතු පරම්පරාව තාත්තගේ පැත්තේ හත්වරු පරම්පරාවක බූදලිය තියේදී කීරි අතහැරලා ගිහිල්ලා ගඟක් අයිනේ අසපුවක් හදාගන්න කියනවා. අසපුවක් හදාගෙන ඉවරලා ඊ ගාවට කල්පනා කරලා සක්මනක් හදාගන්න. ඒ හදපු සක්මනේ දිග පළල පරිසරය බුදු වුණාට පස්සෙත් බුදුහමරෝ කියලා තියෙනවා. මම ආශිත තාපසව ඉඳද්දී කුටියක් හදාගත්ත ගමම වියත් තුනක් රියන් තුනක් පළල රියන් 30ක් දිග රියනක් උපචාරයේ සහිත සක්මනක් මම හදාගත්තා. මේ දෙක තමයි මං ජීවත් වෙච්ච ක්‍රමය. පරියංකයයි සක්මනයි. පරියංකෙට කුටිය. මට එළියේ. නැත්නම් සක්මන. ඉතින් මේ සක්මන සිද්ධිකරනද ගොඩාක් කල් යනවා. ඕරු පුරුදු පරිසරයක් දන්න පිරිසක් එක්ක ඉන්නවනම් සක්මන් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක බහුලීගත කරන්නේ මම කිව්වේ අනිත්තරතර නිකන් සාමාන්‍ය දැනගැනීම සඳහා උත්තරේ දෙන්න තියෙන තමයි තේරෙනවා නම් කෙලස් අඩු වෙනවා. තමයි තේරෙනවා නම් හිත විස්්‍රාම වෙනවා. ඒක නැවත නැවත හුරු කරගෙන ඇසුරු කරන එක ඇසුර නෙවෙයි මේකට කියන්නේ භාවිත කරන එක බහුලීගත කිරීම තමයි කරන්න තියෙන දේ. දෙවෙනි කොටස. දෙවෙනි කොටස සවස පාරයන්කේදී මොහොන ඉදිරිපිට විශාල ආලෝකයක් සමග මොලේ වැඩ කරන ආකාරය පැහැදිලිව දකින්නට ලැබුණා. ඒ සමගම සිරුර තුළ දියර ස්වභාවය වරණ ඇතුළේ තෙල් සහ සරව වැනි තනිතන දක්නට ලැබුණා. තද වෙනස් සමාන තද කනස්සලු ගතියක් හිතට දැනුණා. මේ හැම තත්වයක්ම ආනාපාන අරමුණේ ආරම්භ කළත් අද වේලාවකින් එය නැතිව ගොස් ඉස් බවක් ඇති වෙනවා. මේ සම සිදුවීමක්ම පෙනුනේ දැනුනේ ඉන්පසුයි. සවස ධර්ම දේශනාවේදී මේ தત્ත්වය ගැන යම් අවබෝධයක් ලැබුණ නමුත් අවදුරටත් පැහැදිලිව දැනගැනීමට කැමතියි. එසේම මේ දේවල් විදර්ශනාවට නම් වන්නේ කෙසේද? මෛත්‍රීන් පහදා දෙනු මැනවි. පෙරවන් සරණයි. මේකෙදී මේ අපිට හොඳ විවේක පරිසරයක කනසලු වෙන්න පුළුවන්. හොඳටම ආතතිගත තත්ත්වෙත් හොඳට රිලැක්ස් වෙන්නත් පුළුවන්. මේ මානසික කිසිම න්‍යාය පත්‍රයක්. ඒක කිසිම න්‍යාය පත්‍රයක් ඇති එකක් නෙවෙයි. පන්දනං චපලං චිත්තං. මේකේ ස්පන්දනයේ වෙනසුලුයි චපලයි. කතා කරන දෙයක් නෑ. ඉතින් ඒක නිසා එවැනි දෙයකට Taman දක්වන ආකල්පය තමයි Tamanගේ දියුණුව කියන්නේ. ඒක වෙන එකට පශ්චාත්තාප වෙනවනම් සතුට වෙනවනම් විපස්සනාව නෙවෙයි. මේ කොයි දහංගටේ දැම්මත් මොන නාඩගම නැටුවත් මොන සෙල්ලම් කරුවත් නොසැලී ඉන්න පුළුවන් මනස තියෙනවනම් විපස්සනා. තාම සතුට ජනක තැනක හිටියත්, තාම දුක්ඛිත තැනක හිටියත් මේක නිකන් මේ දිය සායන් චිත්‍රයක් වගේ තමයි. වතුර වැඩි ගමක පැංගිලා යනවා. ඒ නිසා ඕකට අත මේ මනාපමන පහල කරගෙන ඌව ගැන මනින්ද කිරණ ගතොත් තන් ටැග් ගන්නවා. එතන හිර වෙනවා. මේක යන ජවනිකා රාශියක් තියෙන කොයි ජවනිකාවටත් මොනම විදියකින්වත් ප්‍රතිචාරය නොකර දැනගන්න එක දැනගන්නවා. දැනගත්තට ප්‍රතිචාර නොකර ඊට විපස්සනා කරනවා කියලා එකට කියනවා. විපස්සනා කරනවා කියන්නේ යමක් නොකර ඉන්නවා කියන එක. ඒ කියන්නේ හරිම වචන වලින් බලනකොට භාෂාවෙන් බලනකොට හුරස් වීමක් වෙතන කියනවා. විපස්සනා කරනවායි කියන්නේ යමක් නොකර ඉන්නවා. අපිට බැරිම දේ එච්චරයි. අපිට උඩරට නටුම් පාතරට නටුම් වට්ටක නටුම් නටතයි. ඉල්ලෙන්නේ නැතුව ඒක දැන හිටපන් කියන්න බලන්න බෑ. දුනාජ කියන්නේ එක එක නැවිලා සින්දු කියාවි නටාවි নানা ප්‍රකාර උලිලි පාවි. ඔබ අන්දෙක් වගේ හිටපන්. බීරෙක් වගේ හිටපන්. කොරවිච්ච මිනිස්සු වගේ හිටපන්. ගඳ සුවඳ දැනෙන්නේ නැති රස පහස දැනෙන්නේ නැති මිනිසෙකුට මම බැන්නම් මලබිනියක් වගේ ඉඳලා බීරියක්. ඉතින් ඒක මම හිතන්නේ ජනප්‍රිය මතයක් වෙයි කියලා තරුණ තරුණයන් අතර. යමක් දකින්නට ඇස්සත් නමුත් අන්දෙක් විදිහට මං කිව්වොත් එහෙම කාලකන්නිකමක් වගේ නෙවෙයි. ඔබ බුදුන්සේගේ ශ්‍රේෂ්ඨ ගැන්නිල්ල තමයි. ඔය ඇස් දෙකෙන් ගන්න තියෙන උපරිම දක්ෂකම තමයි මොනවා දැක්කත් අන්නෙක් වගේ ඉල්පා. කන්දකින් ගන්න දෙන උපරිම විපස්සනාව තමයි මොනව ඇහුණත් වීරෙක් වගේ හිටපන්. මොන මුත්‍යක් ලැබුණත් ගඳක් රසක් පහසක් බම්මණියෙක් වගේ හිටපන්. මේ තීරණ මේ ඉස්රායිල් මිනිස්සු හොඳට මෝඩ වැඩක් කරන මේ අමාරු වැඩ නැතන මෝඩෙක් වගේ හිටපන්. මලවිනියක් වගේ හිටපන්. ඉතින් ඒක මේ වගේ වෙලාවදී සාධාරණ දැන් අපි බබා තමන්ගේම දරුවා වතුර වලක වැටිලා මුණින් අතහැරලා හුස්ම ගන්න බැරුව දඟනකොට අපිට නොදැක් ඇසත්තේ බීරෙක් කනේ පොට්ටෙක් වගේම කරන්න බෑනේ. ඒකට රූප ධර්මයක් නේ පේනවනේ. දැන් මෙතන පේනවනේ මනෝ විකාරයක් කියලා. මේ මනෝ විකාරනේ දැක්කට නොදැක්ක වගේ ඉන්නේ. මේ මනෝ විකාරනේ අහුනට නෑ වුණා වගේ ඉන්නේ. ඒකෙන් ගන්න ගැම්ම තමයි අන්තිමට බබා මරණම් කරපණ ඉන්න පුළුවන්. මේක බැරි නම් කවදාකවත් අර ලෝකේ කරන්නේ ඒක නිසා බුදුරජාණන්සේ මේකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. අපි රූප ධර්මයෙන් පටන් ගත්තට ගේම දෙන්න පටන් ගන්නේ නාම ධර්මයක් කියලා. ගණන් නොගෙන සිටීම ගණන් නොගෙන සිටීම පටන් අරගන්නේ නාම ධර්මයක් කියලා. ඒවා මනෝමය දේවල්, මනෝ මනෝපුබ්බංගව, මනෝ විකාර දේවල්, මනෝ විකාරය මේවට ගණන් ගන්නවා. අන්තිමට බලපුවම මුළු ලෝකෙම මනෝ විකාරයක් විතරයි. මුළු ලෝකෙම හීනයක්. මුළු ලෝකෙම විරිගුවක්. ආර්ග පුරුදු කරපමණ දැයට බාහිර ලෝකෙට ගියාට පස්සේ ගාලල්ල මොනවා කරුවා ගාලල්ලා කියලා ඉතින් පාඩිනවා වට කරගෙන ඉන්න මිනිස්සු පුදුම තාලෙට කිසිම කැක්කමක් නැහැ කිසිම හැඟීමක් නැහැ කියලා. නමුත් එයා ඉරගන්නේ හොඳටම නාම ධර්ම වලට ගාලල්ලා කියන එක පුරුදු කරලා. ඊට පස්සේ රූප ධර්ම වලට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යනවා. තේරුණා කියලා හිතනවා. දීපාවන්දලියනි ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩන විට හුස්ම දිහා බලා සිටන විට හුස්ම නාසයේ ඇතුලේ මුල ඊතා සියුම්ව වදිනවා. එතන බලා සිටන විට හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙන හුස්ම යන්තමින් උණුසුම්ම ගලා යනවා පිට වෙන හුස්ම ඇතුල් වෙන හුස්ම තරම් පේනවා අඩුයි. හුස්ම 10ක් විතර ගන්න විට ඊටාම සියුම් වෙලා නොදෙනී යනවා. එවිට මම කලින් හුස්ම වැදුම් තැනම හිත තබා ඉන්න විට නැවත හුස්ම පේන්න ගන්නවා. නැවත හුස්ම ගැන සිතීම නැතුව යනවා. විශාල ආලෝකයක් අහපාට තරු වගේ දිස් වෙනවා. ටියුබ් ලයිට් ආලෝකය වගේ විටක දිස් වෙනවා. මම ආලෝක තිබියදීම හුස්ම දෙස බලා සිටිනවා. මෙහි වරදක් ඇද්ද? තෙරුවන් සරණයි. අපේ ස්වාමින් වහන්සේට මේ ආත්මයේදීම නිවන් සාක්ෂාත් වේවා. මේකෙදී ජීවිතය තියෙන වාක්‍ය දෙකක් විශේෂ ලබු ප්‍රශ්නත් එක්ක ඒ සා ප්‍රශ්නෙත් එක්කම ඔගේ සම්බන්ධ කරත හැකි. අපි අරමුණක් දෙනවා ආනපාන අරමුණ නිමිත්තක් දෙනවා ආනපාන නිමිත්ත කර්මස්ථානයක් දෙනවා රූප කර්මස්ථානය. දීලිවලා ඒකට හොඳට මූණ ඔබලා සමීපව උත්සන්නව ආසන්න බලනකොට කමෙන් කමෙන් කමෙන් තුඩි වේගන යනවා. ඒක හරියට බලාකුලක් ඇතුළට ප්ලේන් එකක් යනවා වගේ ඈතින් බලනකොට කුලක් වගේ පෙනුනට ඇතුළට ගිහලා බලපුවම හැප්පෙන්න මොනවත් නැහැ. ඒක නිකන් පොඩි දුමාරයක් විතරයි. මේ වගේ ඇතුළට ලඟ වෙන්න ලඟට බලනකොට හැප්පෙන දේ ගැටි අඩුයි මේකේ. ඉතින් ඒක උනාලේ ඉන්නකොට ඒක ඊටත් සියුම් තත්ත්වයටපත් වුණාට පස්සේ මොකද්ද යටිපහුවිල්ලක් යටිපහුව වෙනවා මල් පැන්නුවක් ඉර පැන්නුවට පස්සේ ඒක බාට අරමුණු රාශියක කායවදි වෙනවා. ඉතින් මේ වගේ වෙනකොට ඒ මහා ශුන්්‍යත සූත්‍රයේදී ਸਰවඥාන්තේ සඳහන් කරලා තියෙනවා. මේ අටිබහුව වෙච්ච එක අර මල් පැන්නම ඉරි පැන්නම තුල කිසිම කෙලෙසයක් නොතිබිච්ච බව. කිසිම අසහනයක් නොතිබිච්ච බව. කිසිම මානසික අතතියක් නොතිබිච්ච බව. කිසිම දැවිල්ලක් තැවිල්ලක් නොතිබිච්ච බව මොකාටවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න ඕනක මොකුත් නැහැ කියන්නේ. ඒක තමයි ස්වභාවය. ඒ වෙනුවට ආයමත් වෙන අරමුණ තියෙනවනේ ඒක ලොකුවට ගණන් ගන්න. ඉතින් කතා ගොතණ්ඩයි චිත්‍රපටි හදන්න පටන් ගන්නවා. ඒකේ අරමුණ රාශිය ආවට පස්සේ ඒ චර්වචනන්සේ අනුකම්පාවෙන් කියනවා උඹ උඹ මෙතෙක් කල් භාවනා කරපු සමාධි අරමුණට හිත දාපන්. නැත්නම් ආනපාන හිත දාපන්. එසේ ආයත්මික තැන්පත්. ආය විශ්ව. ආය තැන්පත්. ආය විශ්ව. අන්තිමට මේක කොච්චර පුරුදු කරන්න ඕනද කියනවනම් එන්න විපස්සනා කරන්න ඕන කියනවනම් මේ විතර තැම්පත් උනත් ඇවිස්සුනත් දෙකටම සමහිත. ඒක සාමාන්‍ය හිතකට හිතා ගන්න අමාරුයි. තැම්පත් වෙන හිතත් පරිවර ඇවිස්සුනත් දෙකටම සමසිත බැලුවොත් බලන්න නම් මේ තැම්පත් වීම සහ ඇවිස්සිල්ල හේතුඵල ධර්මයක් මිස මට පණිවිඩයක් කියන්න ගාපු කෙනෙක් නෙවෙයි මට තියෙන මේක හේතුඵල ධර්මකින් තැම්පත් වීම සිද්ධ වෙනවා හේතුඵල ධර්මයක් අනුව ඇවිසීම වෙනවා මට තියෙන මේකෙන් හිත මෑත් කරගන්න එකයි ඒක අමාරුයි ඒ ධර්මතම අපි තැම්පතුවට කැමැති ඇවිසිල්ල අකමැති වෙනවා නැත්නම් ඇවිසිල්ලට කැමැති තැම්පතුවට අකමැති ආදී ගුණය කියලා කියන්නේ දැන් තථාගත විහරණය කියලා සර්වචනංශේ වචනයක් පාවිච්චි කරනවා තථාගත කියලා කියන්නේ තාදී ගුණයටපත් තත් ආගත තත් කියන එක තමයි ටාවෝයිසම් කියලා චීන උගන්වන්නේ වෙන දෙයකට වෙන්න අරින්න ඔකෙන් දුක් කරදර ගන්න එපා. තථාගත විහරණය කියලා කියන්නේ කෙලෙස් තිබුණත් හිතේ කෙලෙස් නැති වුණත් දෙකටම සමහිත. ඒක ආගමක ඉන්නව උගන්වන්න බෑ. ධර්මේ නම් පැහැදිලිවම සර්වඥාන්සේ කතා කරලා තියෙනවා. ඒ නිසා මේකට මූලධර්මානුකූලව කියන්නේ tempat වුණොත් අනිවාර්යයෙන් මෙහිට ඇවිස්සෙනවා ඇවිස්සුනොත් මෙහිට තම්පවසන් ඒකාන්තෙම tempat වෙනවා මේ tempatuව සහ ඇවිසිල්ල එකිනෙකා ප්‍රත්‍යুৎপন্ন දෙක සාපේක්ෂ ධර්ම දෙකක් මේ සාපේක්ෂ ධර්ම දෙකටම සමහිත දාපු දවසේ ඒ ධර්ම වලින් අපිව කිපෙන ගතිය කුප්පන ගතිය ආතතිගත වෙන ගතිය අසහන වෙන ගතිය නැතිලා යනවා නමුත් ඒක පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ඒ දර්ශන පැත්තෙන් සාකච්ඡා කරන්න ඇත්තු කියනවා මේ කෙලස් ටිකක් තිබුණත් කෙලස් නැති වුණත් දෙකම දිහා සමහිත දාපු ගම ඒ කෙනාට භාවනා කිරීමේ උනන්දුව කඩලා යනවා මොටිවේෂන් එක නැතිලා යනවා මම මොකටද භාවනා කරන්න කියලා තේරෙන්නේ නැහැ අර ඉස්සරහට ගිය කුසල ඡන්දේ මොට්ට වෙලා යනවා ශ්‍රද්ධාව සුන්නත් දූලි වෙලා යනවා. පෙරදැක්මක් නැහැ යාට. ක්ලේශ ටිකක් තිබුණත් එකයි නැතත් එකයි. ඉතින් ඊට පස්සේ කරන්නේ ඊට පස්සේ කරන්නේ අර මෙතෙක් කරගෙන ආපු ගැම්මට. ඉතින් කරන ආපු කාරණේ කාලසට අහන්න වැඩ කරගෙන යනවා. ක්ලේශ තිබුණත් නැති වුණත් දෙක සමහිත කෙරුවට පස්සේ මාරයට කොක්ක ගහන්න තියෙන ඉඩ නැතු වෙනවා. මාරයට අපු නටවන්න නලවන්න කුපිත කරන්න තියෙන ඉඩ නැති වෙනවා. නමුත් මේක හිතකට හිතා ගන්න නම් බෑ. ටිකක් කෙලස් තිබුණත් නැතත් අවිසුණත් නැතත් මේ දෙක සම වෙනකම් භාවනා කිරීම තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන්නේ හතරවෙනි ආර්ය සත්‍ය කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාම ඊට ඉස්සෙල්ලා නිරෝධය දැකලා තියෙනවා නිරෝධය දැකලා ඒ නිරෝධය බහුලීගත කරන්න හුරු කරගන්න යම් ජීවන රටාවක් යම් භාවනා ක්‍රමයක් යම් වචන ස්වරූපයක් යම් කර්මාන්තයක් යම් ආජීවයක් පවත්තන්න ඕනේද නිවන යන්තම් හරි දැකපු කෙනෙකුට නිරෝධය දැකපු කෙනෙකුට විතරයි ඒක තේරෙන්නේ. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ග්‍රාම මේ ටිකක් කෙලස් තිබුණා නැතුණා තේටම්පත් උනා තැවිසුණා දෙකටම නොසැලෙන මනසක්. මනාවමනාව පහළ නොවන මනසක් විපස්සනා මනසක් ඇති කර ගන්න ඕනේ ඒටි ඒටි වීරිය පවත්නවා කියන එක. අඛණ්ඩ නිතිපතා භාවනා කරනවා කියන එක නම් අමනුස්සයි. මනුස්ස ලෝකේ කරන්නේ. අපි මොකද හැම දෙයක්ම කරන්නේ යමක් අපේක්ෂා කරලා. මෙතනින් එහාට කිසිම අපේක්ෂාවක් නැහැ. එහෙම එහෙම තියෙද්දි කරන එක විතරයි දිව්‍යන්න බ්‍රහ්මන්න පේන්නේ කියලා කියනවා. යමක් අපේක්ෂාවෙන් කරන එක නිකන් ඉල්ලුම සැපෙම නීතියක තුච්චයි පාහරයි අසුචි. මේක කරන්නේ එයාම දන්නේ ඇයි මම මේක කරන්නේ කියලා. හැබැයි ඒක ප්‍රතිපදාවක් කියන්නේ. කෙලස් කැපීමක් කරනවා. බුදුරු කරපු සිස්ටම් මේ ආර්ය ක්‍රමය. ඉතින් ඒ වගේ දෙයක් අපිට පූර්ණ කාර්යය කරන්න බැරි වුණත් මතයක් වශයෙන් සුතමේ වශයෙන් පිළිගෙන නොසලන මනසක් ඇති කරගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණොත් හිතා ගන්න පුළුවන් බුදුන්ගේ මනස කොහොමද කියලා. නැත්තම් අපිට හිතෙන අම්බෝ බුදුහාමුදුරන් කොහොම අපි හිතා ගන්නද? මේක වෙනමම අමුතුම જાතිකක් කියලා වෙන් කරන්න හදන බුදුහාම නෑ. බුදුහාම කියන්නේ සමීප කරගන්න පුළුවන්. ඒ අනුව ජීවත් වෙන්න. ඒ සමීප ප්‍රශ්නට කියන්න තියෙන්නේ මේක විපස්සනා කරන්න. විපස්සනා කරන්න කියලා කියන්නේ තැම්පත් වුණත්, ඇවිසුණත් ගාලල්ලා. සිංහලෙන් කියනවා කියන්නේ ගාලල්ලා කියලා අනේකයි කියන්නේ. අතිගරු ස්වාමීන් වහන්සේ පරයන්කේ සිටියේදී දැරීමට නොහැකි අපහසුතා ඇති වෙද්දී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ඉරියව් වෙනස් කොට සතිය පිහිටීමේ උත්සාහ කරද්දී වේලාවක ශරීරයේ ඊතා සැහැල්ලු බවටපත් වී පුදුමාකාර ප්‍රමෝදයක් දැනුනි. මා සිතන්නේ එසේ සිටියේ විනාඩි 5ක් පමණ විය හැකි බවයි. නිින්දට වැටි නැති බව දැනෙන්නේ හුස්ම ඊටමත් කුණීවි යාන්තමට දැනෙමින් තිබු නිසායි. මෙවැනි තවත් අත්දැකීමක් එනම් සමහර අවස්ථාවලදී ගුවන් යානයක් යාපකට් වලට අසුීමේදී පහළට වැටෙනවා වගේ ඉතිගැස්වීමකටපත් වුණි. එවෙලෙත් නිින්දට වැටි නැති බව දැන හඟුනේ හුස්ම යාන්තමට දැනීමෙන් තිබුණු නිසායි. ප්‍රමෝදයටපත් වූ අවස්ථාව සොයා ගැනීමට හිතේ කැමැත්ත ඇතිවත් මා එවැනි අවස්ථාවන්ගෙන් පසු ආනාපාන දිහාම බැලීමට උත්සාහ කරමි. මා සතිය දියුණු කර ගැනීමට උත්සාහ කරන අයුරු නිවැරදිද? කරුණාවෙන් පහදන්න. ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. නිර්වන් සරණයි. මේක සාමාන්‍යයෙන් ලියලා තියෙන්නේ ජයග්‍රහයි විදිහට නැත්නම් හරි පාරක ඉන්න කරදර අඩු වෙන පාරක් අහගෙන ඉනකොට පේනවා. මම කුංචි නිවැරදි කිරීමක් මම කරනවා. මොකද මම සාමාන්‍යයෙන් මගෙන් ඇහුවොත් භාවනා කරනකොට කකුල වේදනාවක් අපහසුකමක් ආවොත් සාමාන්‍ය මම කියන ක්‍රමේ තමයි ඒ වේදනාව නිසා දැක දැක දැන දැන වේදනාව දුරුවන් කිරීමට ඉරියව්ව වෙනස්කරනද හැබැයි සතියෙන් කරන්න වෙනස්කල ඉවරලා ඇති වෙච්ච හිස්තන ත්‍රිත විවේකයේ පිට නැවත මූල කර්මත්තාන්න යන්න. ඒකට භාවනා පිළිබඳ තියෙන බය ඇරලා ওই ටිකක් කිහිමේ නැලේ කොට කමක් නැහැ කියන විශ්වාසයක් ඇති ඇති වෙනවා. ඒක මගේ දුර්ලභමක්ද මන් දන්නේ නමුත් ඒක නා මතක තියාගන්න ඕනේ. කකුල නිදහස් කරාට පස්සේ ඇති වෙන නිදහස තුළ ඇති වෙන ප්‍රමෝදය තුළ ආය මූල කර්මත්තාන්න ගියොත් ලාභයක් තියෙනවා. නමුත් අපි අද උදේ බණක් ඇහුවා. ඒකදී ලොකු ස්වාමීන් වහන්සේ ඒක උදේ ඉන්න අයට විතරයි අහන්න හම්බුනේ දුක්ඛානුපස්සනාව ගැන කතා කරනකොට මතක් කරා මේ මං කියව එක නිදර්ශනයක් දෙන්නේ නැතුව අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න බැරි ඉරියව් මාරු කරන නිසා. ඉරියව් මාරු කරේ නැත්නම් දුක්ඛ සත්‍ය බොහෝම කිට්ටුයි. බොහෝ මූණට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට මට හිතුණා දැන් මම නොම ගැටලද්ද තියෙන්නේ මේ යෝගාවචරයෝ. එනකොට ඉරියව මාරු කරන්න කියලා මම කියනවා මගේ ගුරු ආමතුරු කියනවා ඉරියව මාරු කරොත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙයි. ඉතින් මේ දෙක ගලපන්නේ කොහොමද? ඒකයි මම මේ දැන් මේ වෙලාවේ කරන්න දන්නේ. මේ වගේ ප්‍රමෝදයක් ආවට පස්සේ ඉරියව් මාරු කරපු නිසා හම්බුනේ නැවත ආනාපානට යන්න දන්නෝ. කරගෙන කරගෙන යනකොට ඉස්සරහට අදහසක් ගන්න ඕනේ. මේ අද එන වගේ වේදනාවක් ආවම අනිත් දවසේ මං ඉරියව් වෙනස් නොකර උත්සාහ කරන්න. මිනිරි අමාරුකක් ආවොත් මම ඉඩ තියාගන්නවා. නමුත් වෙනදා එන වේදනාවක් හරහා යන්න ඕන කියලා එන්නේ එන්නේ අර සහැල්ලු කරපු ඉරියව් මෙනෙහි කිරීමට ගත්ත සහැල්ලු අදහස තද කරන තද කරන තද කරන පුළුවන් තරම් වෙනදා නොදැරිය හැකි වේදනාවක් දරා කියාගෙන ආනපාන කිරීමේ ක්‍රමයට තමන්ගේ අදහස නිවැරදි කරගත්තොත් ඒක තමයි මම මේ කතා කරන්න කිය අදහස. එන්නේ වේදනාවට ඉරියව් මාරු කරන එක නෙවෙයි. ඒක අපි දෙනවා බබා පුංචි කාලේ. බයිසිකලේ පදින කාලේ කියනවා කකුල් දෙක බිම තියටි හරිය කමන්නේ බැලන්ස් එක ගන්න බැදපන්. ඔත් බයිසිකලේ බැලන්ස් වුණාට පස්සේ පුළුවන් තරම් කකුල් දෙක බිම නොතබා. බයිසිකල් එකේම බැලන්ස් එක කරගෙන යන්න පුළුවන්. ඒක නිසා හැමදාම ඉරියව් මාර්ගෙම වාසියට තියාගන්න එපා. මුලදි මුලදි බය අර කරන්න. ඒක කරලා එnde end end end ඒ වේදනාව දැනෙද්දි, සද්ද ඇහෙද්දි, හිතවිලි එද්දි, දිගට කරගෙන යම වැඩෙනවනම් ඒක ලකෝ දිනුවක් පාවනවා. අන්තිම මරණ වේදනාවත් පරියන්කේ දැකපු දවසට පහුවෙන්ද තමයි සෝවාන් වෙන්නේ කියලා පොතේ ලියාගන්නේ. කොයි වෙලාවකරි තමයි මරණ වේදනාව අමෘතය. පරියන්කේ දැකපු දවසට පහුවෙන්ද අමෘතය හම්බ වෙනවා. එතකන් නරබිල්ලක් දෙනගම් මේ යකා යන්නේ. ප්‍රාණයට ප්‍රාණේ බෑ රූපෙට රූපෙ බෑ. නරබිල්ලක්ම ගන්නවා. ගන්න ගන් දෙනවා ටික ටික වැඩි කරනවා. වැඩි කිරිල්ලෙන් තමයි භාවනා ජීවනෝ පේන්නේ. හැබැයි වැඩි කරන්න වැඩි කරන්න වේදනා ගැන කතා කිරීම අඩු කරන්න. ඔය ඉන්න පුංචි වේදනා ගැන චෝදනා කෙරලි කියාපෑම් ලියාපෑම් ඔක්කොම යෝගාවචරයාගේ කොඳුයට පෙළ දුර්වල කරනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපිව චච්චුරු ගන්නවා. අන්තිමට මුවින් නොබැනී ඉන්නවයි කියලා කියන්නේ. මොන වේදනාවක් ආවත් තම අරමුණ පාත්තනවා, ඉරියව් පාත්තනවා, සතිය පාත්තනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපි ඊවට අරමුණු වෙනස් කරනවා ඉරියව් වෙනස් කරමින් තමයි මෙතෙන්ට යන්නේ අන්තිමට ගියාම තමන්න ශක්තියක් ඇති වෙනවා මොන දේ ආවත් මම පෙර කරපු භාවනාවල ශක්තියෙන් අත්‍යවශ්‍ය ශක්තිය මේ කාගෙන යන්න ඕන කියලා ඒක තමයි අපි දුක්ඛ සත්‍ය ගැඹුරට යන්නේ ඒක නිසා කියලා තියෙනවා ජීවිතේ මරණය ජීවත් වෙද්දිම අත්දකපු කෙනාට නිවන කිට්ටුයි එහෙම නැත්නම් කියනවා අපි නිකමට හරි වරක්වත් තමන්ගේ අවමංගල්‍යයට සම්බන්ධ වෙන්න ඉගෙන ගන්න කියලා. මම මැරිලා අතක් උඩ අතක් තියාන බඩේට පැත්තට ඔළුව දාගෙන පෙට්ටියක තැම්පත් කරලා තියෙනවා. මම්ම ළඟට ගිහිලා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියන තමන්ම පිරිතක් කියනවා තමන්ගේ මිනියට. අන්න ඒක කරපු දවසට පවෙන්ද නිවන කියන එක ලේසියි. මේ මැස්සෙක්වත් වහන්න නැතුව මේ හිලි ගඩක්වත් පිපෙන්නේ නැතුව නිවන් යන්න හදනවනම් දේශපාලනඥයෝ මොනවද කියන්නේ ඉන්ටර්කූලර් වලින් ප්‍රජාතන්ත්‍රවාදයට යන්න හදනවා වගේ එහෙනම් මේ බුදුහාමුදුරුවොත් එක්කනම් කරන්න වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ හොඳට කාලයි කියන්නේ ඒ නිසා තමයි තේරෙනවා දැරීමේ ශක්තිය වැඩෙනවා ලෑස්ති මේ කය දෙන්න ලෑස්ති මේ ජීවිතය දෙන්න එහෙමනම් නිවන අතගා මේක නොදී එන්න එනිසා මම බැලු කිරීමක් නෙවෙයි මම මේ කරේ ලොකු සංස කීප එකමයි ඒක බුදුහාමරෝ කීප එකමයි දුක්ඛ සත්‍ය අපිට වසන් වෙලා තියෙන ඉරියව් මාර්ගෙදීම නිසා මුලින් අපි පුංචි අතවාසියක් දෙනවා හැබැයි එන්න එන්න පරිතද කරනවා තද කළා තද කළා ඊකට ඉරියව් පවත්න්න ගියාම මේ යෝගාවචරයට උනත් ඉස්සර කරපු ඉරියව් වෙනස් කිරීම නොකර දැන් ඉන්න පුළුවන් වෙනස් කරනවා නම් වෙනස් කරන ඊට වැඩිය දුරුදරණු වේදනාවට පමණයි කියලා කරගෙන යන්න ගියාම ඒකේ තියෙන බය ඒකේ තියෙන අර අසහනකාරී ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම කියනවනම් යෝග ජීවිතයේ දියුණුව මනින හොඳම උපමානය තමයි වෙන්නට වඩා වැඩි දුකක් විඳලා කතා කරන්න තු ඉන්නවා. Taman ඉස්සරහ පිට අම්මා මැරෙනවා. ආදපු ගේ ගිනි ගන්න. දරුවා මැරෙනවා. තමන්ට භයානක ලෙඩක් තියෙන කියලා පණ්ඩියක් එනවා. ඒක ඌව තිබුණත් කිසි කෙනෙකුට ඇඟෙන්න තියන්න එපා. මොකද කිසිම කෙනෙකුට ඕකට කරන්න දෙයක් නැහැ. අනේ ගොල්ලෝ නිකන් නඩාව ගන්න එක විතරයි කරන්නේ. ඒක මල වාචයක් ඒක ඊට පස්සේ. ඊගිනිගත් එක වෙනම දෙයක්. ඒ මැදින් අනේ ගොල්ලත් ඇවිල්ලා චර්චුරු ගන්න. කතාන කර ඉන්න ධර්මයට අපිට එන දුකත් ෂොක් ඇබ්සෝබර් එකක් වෙනවා. අපෙන් පිටතර තරංග යන්නේ නැහැ. එතකොට එන දුක් දරා ගන්නවා මිසක නැතිරෙන්නේ නැති එවැනි මනුස්සයා නිබ්බුතානෝන සාමාදා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සයන් ඊදිස උපති කියලා නිවිච්ච විණිය. යාට එන දුකක් අද්දාකක් කාටක්වත් දෙන්නේ නැහැ. ඇඟෙන් කියන්නේ නැහැ. කාගෙන ඉන්නවා. ඉතින් ඒකට පාරක් කියලා මම හිතනවා මේ ලියලා තියෙන නිදර්ශනය දිගට කරගෙන යන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිටි ප්‍රශ්න දෙකක් මම ආනාපාන සතිය වඩනවා ආශ්වාසය ප්‍රශ්වාසය වැටහෙනවා ඒවායේ වෙනස්කම්ද වැටහෙනවා. හුස්ම රැල්ල දිහා සම සමාහිතව බලා සිටින විට සමයන් සතිමත්ව බලා සිටින විට පිහින්වන හුස්ම රැල්ල නැවත අක්‍රමවත් වෙනවා. වෙහසක් ඇති වෙනවා. මෙසේ වන්නේ ඇයි පහදා දෙන්න. දෙවෙනි ප්‍රශ්නය දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ධර්වන් සරණයි. පළවෙනි එක සරුවචන්සේ පැහැදිලිව විචාර කරනවා මහණෙනි මේක මේ මොට්ටපද සූත්‍රය බොහොම ලස්සන කියනවා යම් කිසි කෙනෙක් හිතා ඉන්නවනම් මේ කය තමයි ආත්මය කියලා රූපේ තමයි ආත්මය කියලා මේ කැම කන කය තමයි ආත්මය කියලා මම ඔබට භාවනාවක් උගන්වන්නම් පැහැදිලිව මේ කය දිය කරලා දාන්න සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාස වල ඒකත් දිය කරතයි එතකොටත් ඔබට වෙහසක් දැනෙනවා එතකොටත් ඔබට දරතයක් දැනෙනවා එතකොටත් ඔබට චකිතයක් දැනෙනවා දුකක් දැනෙනවා කියලා පරිච්ඡේදය නතර කරනවා. යට පරිච්ඡේදය කියන මහන්නේ මේකට දුකක් කියන්න එපා. මේකට ප්‍රමෝදයක් කියපන්. මේකට ප්‍රීතිය කියපන්. මේකට පස්සද්ධිය කියපන්. මේකට සති සම්පජඤ්ඤය කියපන්. මේකට සුඛය කියපන්. මොකද දැන් Taman දන්නවා Taman මෙන්න මේ දුක් ටිකේ ඉන්නේ කියලා. ඒ කියන්නේ විශාල දුක් කන්දක්ම ගෙවම් කරලා දැන් ඉන්නේ ආනාපාන දුකේ. ඒක දුකක්. හරි පුදුමයි මේ වාක්‍ය ඡේද දෙක ඉවර වෙන හැටි එකක් ඉවර කරන මහන්නේ එතන ඇත්තටම දුකයි. ඊට පස්සේ කියනවා මේකට දුක කියන්න එපා. ඔබ දන්නවා මෙතෙන් ප්‍රතිපදාවෙන් ආවේ. මේක ප්‍රමාණ කළ හැකි දුකක්. මේකට ප්‍රමෝදේ කියපන්. මේකට සුඛේ මේ ප්‍රීතිය පස්සද්ධිය සතිය සම්පජඤ්ඤේ සුඛේ කියපන් කියලා දුක් පිළිබඳව සංඥාව පොඩ්ඩක් හොඳ පැත්තට දාගන්න කියනවා. ටික ටික ටික ටික අර දුකට තිබුණු පැංගිරි විශේෂන ගතිය දුක් නොදකින් කියන ගතිය වෙනුවට මේ ටිකක් දුක ඒ සිංහලයා කියන වචනයක් තියෙනව දන්නවද? පැමිණි දුක් පැණි රහයි කියලා කතාවක් තියෙනවා. මේක මෙත පැමිණි දුක ඉල්ලගත් එක දෙයක් නෙවෙයි. හිතලාගත්ත දෙයක්වත් නෙවෙයි. අමෝරාවකුත් නෙවෙයි. මනෝ විකාරයක්වත් නෙවෙයි. අනිවාර්යයෙන්ම ආශස් ප්‍රසවාසය කියන එක මේ පැමිණි දුක් පැණි රහයි කියන දේ සිංහලයාගේ මේ දැන්නම් පලාතක නෑ ඒක. දැන් දුක පැමිණෙන්නේ ඉස්සලා පැන්ඩෝල් ගන්න. දුක පැමිණෙන්නේ ඉස්සලා ඇනස්තීෂියා ගන්න. දුක පැමිණෙන්නේ ඉස්සෙල්ලා මේ ක්‍රීම් ගන්න. අයියෝ සිංහලයා බණ්ඩක කරල් වලට වැඩිය දුර්ලභයි. ඔහොම නෙවෙයි ඉස්සර හිටියේ. විතර පැමිණුණත් ඒකට දරාගෙන ඉන්න ගතිය. මේ මේකෙන් ඇවිල්ලා තියෙන්නේ. සර්වචයන් ගණනම කයනම් රූපේනම් ආත්මය කියලා කියන්නේ මම ඒක අඩු කරලා පෙන්නන්නම්. හැබැයි රූප ධර්ම ඉවරනකොට උඹට දුකක් තියෙනවා. ආනපනේ සංසිඳිලා. දැන් සියුම් වෙන ඒ දුක. උකට දුක කියන්න එපා. උකට ප්‍රමෝදය කියපා. ප්‍රීතිය කියපා. පස්සද්ධිය කියපා. සති සම්පජානය කියපා. සුඛය කියපා. ඒතර තියෙන දැන් ඔන්න බුදුහාමරගේ ආර්ය භාෂාව මම ඉගෙන ගන්න. ආර්ය විවහාරය මම ඉගෙන ගන්න. ආර්ය වාසය මම ඉගෙන ගන්න. ආර්යයන් වහන්සේලා කතා කරන හැටි තේරුම් ගන්නවා කියලාට බබාගේ භාෂාව වැත් එක දාලා වැඩිහිටි භාෂාව ඉගෙන ගන්නවා වගේ මේ ලෝකයා චර්චුරු ගන්න දේවල් පැත්තක දාලා ඒකට අයිස්ක්‍රීම් කියලා කියනවා චොක්ලට් කියලා කියනවා මොඳ ලස්සන නමක් දාන්න. නරක නමක් දැම්මොත් ඒක කැත. හොඳ නමක් දාලා අර දුක් ටික ගන්න මොකද ඒ පැමිණි දුක්. එකක් සාතික කරත හැකි. ඒසට මේ පැමිණි දුක් ටිකත් එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. හැබැයි අර දෘෂ්ටිය ඕන. ඒක සුඛයක්. ඒක ප්‍රමෝදයක්. ඒක ප්‍රීතියක්. ඒක පස්සද්ධියක්. ඒක සති සම්පජඤ්ඤයක් කියලා බලන්න පටන් ගත්තට පස්සේ මේ දුක විලිලද විලිලජ්ජ වෙනවා. දුකට ඇවිල්ලා කඩාගෙන පැන කන්න පුළුවන් ශක්තිය නැති වෙන එක හේම ඇට්ටි හැලෙනයි කියලා එකක් තියෙනවා. ඇට්ටි හැලෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ අපිට නම් පළ අවුරුදු 2600ක් ගියාට බණ තියෙනවා, ධර්මයේ තියෙනවා. ඕන දුකක් පුංචි කරගෙන යන්න පුළුවන්. ඉන්සයක දැනෙන අසහනේ එහෙමම ਸਰවඥන්සේ බාරණ තියෙන නමුත් ඔගේ නම මාරු කරන්න කියලා කියනවා. ප්‍රමෝදය ප්‍රීතියක් කියලා. දහසක් මන්නයින් ප්‍රතිමන්විත සෝවන් වෙන්න ඕන නම් රිට්‍රීට් කරලා කන්නඩියක් ඉස්සරහට යන්න එතකොට පෙනේ. නෑ අනුන්ගේ සෝවන් බල බල ඉඳලා වැඩක් නෑ අප්පා. තමන් සෝවන් වෙලා කන්නඩියක් ඉස්සරහට යන්න එතකොට දහසක් නයින් ප්‍රතිමන්විතව පෙනේ. යකා තමයි ඉති පේන වෙන මොනවක් අපේන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ ඔය එක එක නම් වෙන්න ඔය බයිලා කතා අහන්න යන්න එපා මේ ආනපානේ කරන්න. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ආනාපාන භාවනාවෙන් නිවන් දැකීමට අමාරුද? විපස්සනා භාවනාවෙන්ද නිවන් දැකීමට පුළුවන්? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. වහන්සේට නිරවයිස් කියතට ඔන්නකොට මොනවද කියන්නේ? අනේ කියහන්කෝ එදාම්බ කියපුරි කියන්නේ. ඒ වුණද ප්‍රශ්නේ? ඈ? ප්‍රශ්නේ වුණා? ආ උත්තරයක් දියා. අවසරයි ස්වාමීන් වහන්සේ. මටත් ওই ගැටලුව මුල් කාලේ තිබුණා. වහන්සේ තමයි මගේ ඒ ගැටලුවට උසහස දුන්නේ. මම හිතුවේ පිළිකුල් භාවනාව කරන්න ඕනේ, අසුබ භාවනාව කරන්න ඕනේ, ඉරියාපත භාවනා කරන්න. මගේ ඔළුව ගොඩාක් තිබුණා. මේ සේරම භාවනා මම කොහොමද කරන්නේ? එකක් කොච්චර කාලයක් කරන්න ඕනේද කියලා මම පොත් පිළ පිළ ගොඩාක් භාවනා පුරුදුනා. මේ අතරතුර වහන්සේ අහම්පෙන් වගේ මට මුණ ගැහුනේ. ඒ ධර්ම දේශනාවේදී වහන්සේ දේශනා කළා මේ ආනාපාන සති භාවනාව දිගටම කරගෙන යනකොට මේකෙන්ම නිවන් දකින්න පුළුවන් අනිකුත් භාවනා නොකර කියන තැන. ඒ යුට විතරයි මම අල්ලගත්තේ පැය පැයක පමණ ධර්ම දේශනාවෙන් මට ඒ ටික විතරයි මගේ කනට ගියේ. මම එතන තමයි අල්ලගත්තේ. මම හිතනවා මම එදා පටන් මේ වෙනකොට ධර්මක් දුර ගමනක් ආවා කියලා. ඒතුරු ගමනක් මට යන්න පැහැදිලි භාවයකුත් තියෙනවා. <laughs> ඒක කිව්වර පස්සේ මයි ළඟට ඇවිල්ලා වැඳලා කිව්වලු මං කියන්නේ ඉසුරු කෑනේ ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාවක් විතර කරු නිවන් දකින්න පුළුවන්. ඒක මම උත්තරය දරළු මේ බూరు එළදෙනට මේ තීරණ නම් ඇති කියලා. එහෙමද කිව්වේ? ඊට පස්සෙලු තීරුණේ. ඒක තමයි බණ. ඒක තමයි බණේ ස්පිරිට් එක. මේ මොනේ එළදෙනද ගොන් එළදෙන. මේ ගොන් එළදෙන්න මේක තේරුණා නම් ඇති කිව්වලු. එදා එන්න දෙනකක් නැත ඔහොම කියලා මට බැන්න. මට බැන නෙවෙයි ඇත්තට මම බැන එකක් මට මතක් කරා. ඒ නිසා අපිට මේ සිංහල බෞද්ධ වෙලා ඉපදිලා මල විකාරයක් වෙලා තියෙනවා. මිනිසුන්ව කමටහනක් නැතුව ඉන්නවා අපිට මේ කමටහන් පඳුරක් හම් වෙලා කොයි එකද ගන්න කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක සමතද මේක විපස්සනාද මොකක්ද බෑ එක දෙයක් මතක දෙන්න අසහනේ දුරු වෙනවා නම් භාවනාවේ නිවැරදි. අසහනේ අඳුරන දෙන්න බුදුහාමුදුරු එන්නේ නැහනේ. මම එන්නේත් නැහනේ. මොකක්ද අසහනේ කියන්නේ? ඒක දන්නේ නැත්නම් භාවනා කරන්නත් එපා. තමන් භාවනා කරනකොට අසහනේ දුර වෙනවා නම් විශ්‍රාම වෙනවා නම් දරතේ අඩු වෙනවා නම් දැවිලි තැවිලි වෙනවා ඔච්චරේ භාවනාව. ඔක තම තුනම ඔක විපස්සනා වුණාම ඔක. මැට් බල්ලෙන් බල්ල මැට්ටෙන් උනත් කන්න රැට්ට අල්ලනවා. කැට්ට මැට්ටෙන් උනත් කන්න රැට්ට අල්ලනවා නම් එච්චරනේ. අපිට වෙලා තියන්නේ නැහැ. මේ ಜಾති වාහනයකම යන්න ඕනේ බ්‍රෑන්ඩ් එක මෙහෙම වෙන්න ඕනේ මේ තකදීරුකම් අප්පා මේ අහිංසක අපිට යමක් කමක් නැති අපිට එල්ලෙන්න වැලක් හමුනවස ඕකෙම දිගේ යනවා මිසක් ආ ඔගේ ජාතකේ හොයන්න අපිට මොනවද තියෙන අයිතිවාසිකම්? අන්තික මොන මොන ආකාර වලින් ਸਰවඥාන්සය මේක පෙන්ලා දීලා තියෙනවා. ඒ දීලා තියෙද්දිත් අපිට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නෙම මේ කරපු නැති ටික. අහුවෙච්ච නැති ටිකේ ඇති කියලා මෙච්චර ලස්සන එකක් තියෙනවා. ඒක නිසා ආනාපාන සති භාවනා ඊතරම් තේදවත්ත දෙයක්. තමයි ඇත්තටම ආනාපානටවත් වැඩි අවධානය යොමු කරන්න මම කියන්නේ මම දැන් මෙතන කියලා කයට හිතියව දාන්න පුළුවන් ඒක හොඳටම තේදවත්. ඊට පස්සේ මතුවෙන්නේ ආනාපානය පිම්බි මැකිලිම දිගේ ගියොත් ඒක විපස්සනාමයි ඒක අරහත් මාර්ගයෙන්ම කෙරෙවෙන භාවනාව. එච්චරමයි සර්වඥාන්සේ දේශනා කර දෙන්නේ අරියත් මාර්ගයෙන් නිම වෙන භාවනාව. අනිත ඔක්කොම මත අතරමඟ නතර වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා කරන විට මාහට කතන්දර මෙන් සිතට නොඑක් අයහා සිදුවීම් පිළිබඳ නොඑක් දේවල් දිගින් දිගටම පැමිණේ. නමුත් ඒ අතරද ඇතම් විට එක් නාසිකාග්‍රයක සියුම් දැවිල්ලක් සමග ආශ්වාසය දැනේ. ප්‍රශ්වාසයේ නාසයට පහළින් උඩුතලයේ ඇතම් විට පමණක් සුසුම සුසුමක් මෙන් දැවටියයි. උදරයේ පිම්බීම හැකිලිම නම් ප්‍රකටව දැනේ. ඇතැම් විට උදරය සමග ඉහළට නාලයක හුස්ම ගමන් ගන්නා ආකාරයක් දැනේ. මේවා සියල්ලම දැනෙන්නේ විටින් විට පමණි. බොහෝ විට වන්නේ භවනාවට අදාළ නැති වෙනත් දේවල් පිළිබඳ සිතිවිලි මතුවීමයි. නමුත් ඇතම් හිත හුස්ම ගැන වැටහි යයි. තවද භාවනාව කරන විට මාහට අඥාන සමායයට ඇඟ පුරා ගෝමින් නදියමින් කන බවක් වැටහි. අතපය හා ශරීරයේ හිරිවැටි නැතිවැනිව නොදැනී යයි. මේවා මට වටහා දෙන මෙන් කවුරුන් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට වහවහ නිවන් අවබෝධ වේවා. ත්‍රිවන් සරණයි. මේ එකක් හරි හිතලුවක් නෙවෙයි නං මායාවක් නෙවෙයි නං මිරිඟුවක් නෙවෙයි නං භාවනා ජීවිතයක්. ඔය හිතලා ගත්ත දෙයක් නං හීනයක් නං මායාවක් නං එනං මේක අවිද්‍යාවක් නියෝජනය කරනවා මුසාවක් නියෝජනය කරනවා අන්ධකාරයක් නියෝජනය කරනවා මේ ඇඟ ඇතුලේ තියෙන මොන දේ වුණත් මේ ඇඟේ හිත තියෙනවා කියන්නේ නිදර්ශනය. එතනම මිනිස්සෙක් කියන්නේ නිදර්ශනය. මේ මානව අත්දැකීමක් කියන්නේ නිදර්ශනය. ඔකේ වර්ග බේදක තොරන්න යන්න එපා. අපි ඒක සැක නැතිවීම සඳහා ආනාපානේ වගේ අරමුණක් දීලා තියෙනවා. සැක නම් වෙරිෆයි කරන්න ඕනේ නම් ආනාපානෙ හිත දාන්න. සැක නැත්තම් ඉදිරියට යන්න බාල දක්ෂ ගතිය තිබේනවනම් තේදවත් ගතිය පේනවනම් එහෙමම යන්න හරි. හැබැයි එකක් මතක තියාගන්න මේක හිතන දෙයක් නෙවෙයි, හීනයක් නෙවෙයි, මිරිඟුවක් නෙවෙයි, ප්‍රත්‍යක්ෂයි. එහෙම නැහිතා භාවනා දියුනේ. එහෙනම් හිත ඉස්සරහටයි යන්නේ. මේක පේන්න ඕනේ මේක පේන්න ඕනේ නැහැ කියලා කිසිම ලයිස්ට්ුවක් කිසිම පොතක නැහැ. ඕනෙම දෙයක් පේන්න පුළුවන්. ඒකම පාවොක්සයිඩෝ කියන ඉඳ ගන්නකොට තිබුණ සංඥාව හැටියට විවිධ දේවල් පේනවා. ඒ කියන්නේ ඉතරේ තකන්න එපා. හිත කය ඇතුලේ තියෙන්නේ මේ පේන ප්‍රත්‍යක්ෂයක්. ආයෙමනම් දිගට යන්න සැකනම් පමනක් ආනපාන හිත දාලා බලන්න මට ඉතින් යන්න පුළුවන් නම් සැක නැතිව. සැක නැත්තම් දිගටම චෙක් කර කර ඉන්න බා ලියන තින්න මල්ල ඔබ ඔබ ඉන්න එපා දිගට යන්න දෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කිරීමේදී මා ඔබ වහන්සේ කියු ලෙස සාමාන්‍ය ලෙස ගමන් කර ඉන්පසුව වම් පාදයේ තබන හැටි දකුණු පාදයේ තබන හැටි බලමින් සක්මන් කළෙමි. පැයකට වඩා කාලයක් ගෙවී තිබූ නමුත් මාහට ඉතා සැහැල්ලුවක් ඇතිවිය. ඉන්පසු මා පරයන්ක භාවනාව පටන්ගෙන ටික වේලාවක් හුස්ම දෙස බලා බැලීමේදී හුස්ම වෙනස් වන ආකාරය දැනෙනවා. නමුත් ශරීරයේ වේදනාව නිසා දිගටම භාවනා කළ නොහැකි විය. මේ නිවැරදි කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා. ඇත්තට නිවැරදි කරන්න දෙයක් නැහැ. කය ඇතුළට ආවට පස්සේ අපි ආනාපානෙත් බලන ඉඳගෙන ඉන්නකොට පරියන්කේ ඉන්නකොට සක්මණේ ඉන්නකොට පය කෙටෙන හැටි බලනවා කියමුකෝ. මේක බලාන ඉන්නකොට Tamante වෙනදා නොදෙනිච්ච පුංචි වේදනා ඇම්ප්ලිෆයි වෙලා පේන්න පටන් ගන්නවා. රබන් අවුරුදු කාලට රබාන රක්කිරුවට පස්සේ පොඩි තට්ටුවක් දැක්පත් හ්ම් ගාල ශබ්ද වෙනවනේ. ඔය රබාන පිටියෙලල තියෙද්දි තට්ටු කරාට එහෙම ශබ්ද ඇහෙන්නේ. ඒක හොඳට ටියුන් වුණාට පස්සේ ভাইබ්‍රේෂන්ස් එහෙම නැත්නම් ඇම්ප්ලිෆයි වුණාට පස්සේ වෙනදා නොදෙනිච්ච දැනිච්ච වේදනා උද්දීපන වෙලා පේනවා. පුංචි පුංචි වේදනා පාවා. මේක සරුවච්චන්හන්සේ පෙන්වන්නේ වනමුඛේ පෑදුවාට පස්සේ වනමුඛේ රිදෙනවා. මේ දාන්න ඉතලා තුවාලේ පෑදුවාට පස්සේ හුලං වැදුනත් රිදෙනවා. මේ කියන්නේ හිත සංවේදී වෙලා ඒ නිසා මේ වේදනා එනකොට ආනාපාන ඉක්මවල යනවනම් ආනාපානේ යම් ආකාරයකට සතහන් ආකාර බැලුවද අලගිය මුලගිය විතර බැලුවද ඒ වගේ මේ වේදනාවෙත් බලන්න මේක පුච්චනා වගේද අනිනවා වගේද කපනවා වගේද මිරිකනවා වගේද එක තැනකද චලනය වෙනවද කියලා මේ වේදනාව දිහා බලන්න බැරි මං හිතන මේක දුක් වේදනාවක් කියලා වේදනාවට නුරුස්නා ගතියක් තියෙනවා ආනාපාන නුරුස්නා ගතියක් නැහැ එචා රූප ධර්මයේ ඉඳලා නාම ධර්මයට ගිය ගමන් යටින් වැඩ කරන අනුශේ ධර්ම අපිව වලහලනවා එනිසා මෙනෙහි කිරීම ඊටාම සූක්ෂමව කෙරෙනවා. එකක් තමයි වේදනාවේ සටහන් ආකාර බැලීමකට දෙන මෙහෙවීම. දෙක මේකට තියෙන නුරුස්නා ගතිය. මේකට කියන අමනාප ගතිය. මේ අමනාප ගතිය තියෙනකන් අරමුණට හිත යන්නේ නැහැ. කවදා හරි අරමනාපේ දැකගෙන අරමුණක් දැක්කට පස්සේ ආනාපානෙ ලැබෙනාට වැඩිය දෙගුණයක් ධර්මෝජාව දෙගුණයක් ධර්ම කරුණු වේදනාවෙන් ලබන්න පුළුවන්. ඒක නිසයි සර්වඥන්සේ කායන පස්සනාවට පස්සේ වේදනාව පස්සාව තිබ්බේ කානුපසන ලැබෙන හැකියාවන් ක්‍රමශාවිදි දක්ෂතා අනුව තමයි වේදනානුපසනාවට යන්න පුළුවන් වෙන්නේ. නමුත් බැරිකමක් නම් ඇත්තෙම නෑ හැම කෙනාටම හැකියාව තියෙනවා. අර යටිපහුව වෙන නුරුස්නා ගතිය නොදක්නා නිසා අන්තික වේදනාව විඳීම කාලකන්ණිය කියලා ලකුණක් කියලා වගේ අපිට අම්මලා තාත්තා උගන්ලා තියෙන්නේ. ඉස්කෝලේ උගන්වන්නේ. ඒ නිසා අපි ඒකට මුණ දෙන්න කැමති නෑ. නමුත් ওই යකා ඔය ගියෙන් තරම් කළු පාට නෑ. බැලුවොත් ආනපන බැලුවා වගේම වේදනාව විස්තර කියන්න පුළුවන්. ඒ වේදනාවේ විස්තර ටික ජයග්‍රහය විතර ඉදිරිපත් කරන්න වෙච්ච ගමන් වේදනාව අවුවට එළියට ඇදලා දාපු කාන්තාර කෙලියට දාපු වැල් ගැඩවිල්ලක් වගේ දී වෙලා යන්න පටන් ගන්නවා. ඔක්කොම වේදනාව නෙවෙයි සාමාන්‍ය වේද බරපතල වේදනාව ඒත් ඉතුරු වෙනවා. මොකද එයාටත් ඒ උත්තරේ. ඒ නිසා වේදනාව ඉදිරිපත් කරනවා වේදනාවේ ස්වභාව ලක්ෂණ ආකාර සටහන් බලන්න මේ යටිපහුව කරගෙන යන හොල්මන් කරන අනුසය කර්ම ධර්ම. ඒ කියන්නේ පටිඝානුසයක් දැක ගන්න පුළුවන් වුණොත් Tamange ඇඟේ තියෙන සියලු රෝග වලට හේතුව ඔන්න ඕක කියලා තේරෙයි. ඒ අස්ථාන කෝපය තමයි මුළු ලෝක ශරීරය සම්පූර්ණ ලෙඩ ඇති කරන්නේ. අපිට ඒ තරම් මේ වේදනාවට පටිගයක් තියෙනවා. අපි විඳින හරියක් විඳින වේදනාව නිසා මුළු දවස පුරාම ඉන්නේ පටිගියේ. ද්වේෂය. ද්වේෂය මොකටද? Tamange කයට වර්තමාන මොහොතට වර්තමාන තැනට. ඒක දැක්කට පස්සේ තේරෙනවා මෙච්චර ලස්සන බුද්ධෝත්පාද කාලයක මනුස්සාත්ම භාවය ලැබිලා සියලු සැප සම්පත් ලැබුණත් අපේ උදේ ඉඳලා පටන් ගත්ත හැන්ද වෙනකන් සත්‍විච්ච කබල රැති අමුමස් කැලලක් වගේ චිරි චිරි චිරි චිරි චිරි කාලා දැවි දැවි දැවි දැවි තියෙනවා. ඒක දකින්න එකමත් කාලකන්ණි කියලා හිතනවා බුදුහාම කරන මේකයි සත්‍ය. මේක තමයි ලෝකේ දුක කියන්නේ. මේක පිටලා තියෙන දුකේ. ඔබ දැක්කයි කියලා කාලකන්නිකමක් නෙවෙයි. ඔක වසංගගෙන හිටිය කියලා දක්ෂකමකුත් නෙවෙයි. ඔක අයියාති ජීවනය බලන්නේ කියලා. ඒ නිසා ආනපනට වැඩිය සත්‍යයට බොහෝම කිට්ටුයි. දුක්ඛ සත්‍යයට විශේෂයෙන් බොහෝම කිට්ටුයි. ඔය වේදනාව ඒකවර පණින්න එපා. තමන්ට වැඩෙන ශක්තිය අනුව සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අනුව හැකියක වෙලාවට මේ වේදනාවට මුහුණ දෙන්න කියලා කියන්නේ. ආනාපාන භාවනාවේදී පරයන්ක මෙනෙහි කළාට හිත සමාධිගත වෙන්නේ නැහනේ අපේ ආහඳුරනේ. හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. අඩු ගන්න මෙනෙහි කරනවා. ඉතින් කාට හරි කියන්න බලවන අනේ ජන්ත සත්ත පහව සමාධිගත වෙන්නේ. හැබැයි මම මෙනෙහි කිරීම ආදාර අරිඹුවක්වත් අඩු කරන් දිගට මෙනෙහි කරනවා කියලා මම හිතන්නේ නිවන් දැක්කට පස්සේ තමයි එහෙම කියන්නේ. මිනේ කරන්න කරන්න සමාධිය හම්බ වෙනවා නම් බිස්නස් එකක් විතරනේ ඉල්ලුම සැප මිනීතියක් නෝ. තන තියෙන. ඕකට ඉතින් කමට අංගන්න ඕනේ. මේකේ නෑ බිස්නස්. මේකේ නෑ ඉල්ලුම තමයි සමාධිය එන්නේ. ඒත් මම කරන්න හරිනවා. හරින්නේ මම කරනවා. ආනෝකට සද්දාව කියන්නේ. අන්නෝකට කුසල ඡන්දේ කියන්නේ. ඉතින් ඕක කඩේ ගන්නේ නෑ සුපර් මාකට් එකේ කුසල ඡන්දේ නෑ. ඒ නිසා ඔය තියෙද්දි කරන්න කරනකොට ආපු දවසේ ලියලා ඉදිරිපත් කරතයි සාංශ කිසිම සමාධියක් නෑ. මට කිසිම සතියක් නෑ. ඒත් මම හරින්න දිග්ගටම මෙනේ කරන මෙනේ කරන යනවා කිව්වම දෙවියෝ බ්‍රහ්මියෝ දනගහනවා. පොඩ්ඩක් කොන්දපණ වෙන්න ගන්න ඕන. ඒක නැතුව කවුරුත් ඕක කරලා දෙන්නේ නැහැ. අදිෂ්ඨානයක් ගන්න මට කිසිම සමාධියක් ඕනේ නැහැ. ඒත් මම මෙනෙහි කිරීම අඩු කරන්නේ නැතුව දිගට කරගෙන යනවා කියපු දවසේ Tamanටම Tamanගේ ප්‍රകൃතිය දැක් ගන්න පුළුවන්. මම නම් සාදු කියලා කියනවා මම භාවනා කරනවා. මේකට සාදු කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ඊටාම කෙටි වේලාවකින් හුස්ම සංසිඳුණා. හුස්ම නොදැනී ගියා. ඒ නිසා ඉන්නවා ඉන්නවා යයි මෙනෙහි කළා. එක වේලාවකින් රබර් බෝලයක් මෙන් හිත ඈතට ඈතට ඇදී ගියා. හිස පිටුපස තද වේදනාවක් දැනුණා. ඒ බව ටික වේලාවක් මෙනෙහි කළා. පසුව නැවතත් හුස්ම ගොරෝසු වෙන්න පටන් ගත්තා. හිත විසිරෙන්න ගත්තා. මේ ගැන කරුණාවෙන් පහදා දෙන්න. ත්‍රිවංශ සරණයි. මේ විසිරෙන එකේ විචිනික සාධාරණ එක අනිවාර්යම වෙනවා. වෙන්න ඕනේ. මේ ਸਰවචන් සඳහන් කරන විසුරුනාට පස්සේ නැවතත් සැරයක් මුලින් ආනාපාන සංසිජීවන නැත්නම් මුලින් සංසිජීවීමට හේතු වෙච්ච සමත නිමිත්තටම භාවනා නිමිත්තටම හිත දාන්න එතකොට දෙවෙනි චක්‍රය කරකවෙන්න පටන් ගන්නවා සාමාන්‍ය සාර්ථකව භාවනා වුණොත් පළවෙනි චක්‍රයටම නැත්නම් සංසිඳිලා ආය අවිෂෙන් විනාඩි 45 35 අතර කාලයක් ගන්නවා. ඊට පස්සේ මේක වක්කිට ගලේ ගාවගේ අවිෂෙනවා. කබරය පොළවේ ගාවගේ අවිෂෙනවා. ඇවිස්සන නැගිටින්න නැතුව එහෙම කරබන හිරියොත් ආයෙත් කනපාන හිටම ආයෙත් අර වගේම තැම්පත් වෙනවා. හැබැයි විනාඩි 35ක් ඒ වෙලාවේ දෙන්නේ පොඩි වෙලාවක් දෙනවා. හැබැයි හිතුවට වැඩි ඉක්මනට තැම්පත් වෙනවා. හැබැයි හිතුවට වැඩි ඉක්මනට ආයෙ ඇවිස්සෙනවා. හිතුවට වැඩි ඉක්මනට ආයෙ තැම්පත් වෙනවා. ඊට පස්සේ අඬ පටන් ගන්නවා ෂෝට් වේව්ස්. තැම්පත් වෙනවා ඇවිස්සෙනවා. තැම්පත් වෙනවා ඇවිස්සෙනවා. එතින් ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා පළවෙනි චක්‍රයේදී මේ දෙක අතර කල්සුදු වෙනසක් තිබුණාට තැම්පත් වුණොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් තැම්පත් වෙනවා මේ දෙන්න අනිමඤ්ඤ ප්‍රත්‍යය මේ නිසා මේ දෙවෙනි සයිකල් එකට ගිහිල්ලා නැහැ ඒ නිසා ඉවසලා නැවතතරයක් දැන් ආනපානෙ පටන් ගන්න දැන් නවකෙක් අද දීපදිච්ච බබෙක් දැන් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ නවක හිතක් ආධුනික හිතක් ආධිකම්මික හිතක් ඇති කරන එවිසිචිතන ඉඳලා ආය කරගෙන යන්න බයන්න බුදුම වෙනසක් එන්න පටන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපානයේ දෙස බලා ඉඳීමයි කරන්නේ. මම නොදැනීම මගේ හිස බොහෝ පහතට නැමෙනවා. සමහර විට නැමෙන බව මම දන්නේ නැහැ. නමුත් පසුව මම නැමී ඇති බව තේරෙනවා. එම ඉරියව්වේම ආනාපානය ප්‍රකටව පේනවා. සිරුර කෙලින් කරගන්න ගිය විට මුළු ඇඟම තද වී ඇති බව තේරෙනවා. ගල් ගැසුණු සිරුරක් කෙලින් කරනවා වගේ පෙළනවා. කෙලින් වූ පසුව නැවත ආනාපානයේ දෙස බලා සිටිය හැකිය. මේ தත්ත්වය පහදා දෙන්න ඉදිරියට යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. පිරුවන් සරණයි. අන්තිම වාක්‍යයයි. කෙලින් වූ පසුව නැවත ආනාපානය දෙස බලා සිටියා බලා සිටිය හැක. මේ தත්ත්වය පහදා දෙන්න ඉදිරියට යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. මොකක් හරි වචනයක් පෙන්නන. ඊට ඉස්සල වාක්‍ය ඉඳලා ආයසරක් කියවන තරම් සිරුර කෙලින් කරගන්න ගිය විට මුළු ඇඟම තද වී ඇති බව තේරෙනවා. ගල් ගැසෙන සිරුරක් කෙලින් කරනවා වගේ පෙළෙනවා. කෙලින් වූ පසුව නැවත ආනාපානයේ දෙස බලා සිටිය හැක. මේ தත්ත්වය පහදා දෙන්නේ. ඉතින් මේ විදිහට වෙනකොට අපි මේ ඉගෙන ගන්නේ තීන මිද්‍යත් ලීන භාවයත් දෙක අතර වෙනස. තීන මිද්ද කියන්නේ කෙලෙස් සහිත නිින්දක්. ලීන භාවය කියලා කියන්නේ හිත සංගවි ගැනීමක්. හිත සංගවි ගන්නවා නම් බුරුම සාන්තිලා බොහොම ඍජු සරල ක්‍රමයක් කියනවා හිත සැඟවි ගන්න ඉස්සෙල්ලත් ආනපානේ සැඟුණා කියලා එවිදුනට පස්සෙත් ආනපාන. නිින්දකට නම් සැඟ නිින්දට ඉස්සෙල්ලත් හිත නන්නත්තරයි නිින්දෙන් අවදි වෙන්නේ නන්නත්තරකට. නිසා යෝගාවචරය ගණන් කර ගන්න ඕනේ මම මේ හිත පාත් වෙන්න නැත්නම් මගේ පාලනයෙන්තරෝ කය ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලත් ආනපානේ නම් තියෙන්නේ. කයේදී හැදුවත් නැතත් නැවතත් වැටෙන්නේ ආනාපාන නම් මේක හිත සැඟවි ගැනීමක් ලීන වීමක් කියලා කියනවා. ඒක කෙලෙසක් නෙවෙයි. මේකට එක උත්තරයයි කියන අනිත් දවසේ ලෑස්තිලා යන්නේ. අනේ එහෙම නැතුව සමහරට නිින්දට වැටීම ඒක කෙලෙසයිතයි. ඒක තීන මිද්දේ කියලා කියනවා. තීන මිද්දේට ඉස්සෙල්ලා හිත සතියේ ඉඳලා නෙවෙයි තීන මිද්දේට වැටෙන්නේ නන්නත්තර හිතේ. අවදි වෙන්නේ නන්නත්තර දැනකට. ඒ නිසා මේක භවනා දියුණුවක් නමුත් මේ දීන වෙච්ච හිතට කෙලස් නැතිකමේ ආදීන ආනිසංස විඳ ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා මේ වෙලාව හිත අවදි කරගත්තොත් Tamanට අත්දකින්න පුළුවන් මේ වෙලාවේ කෙලස් නැහැ කියන එක. දැන් කෙලස් නැති හිත පන්නනවා. හංගනවා. ෂටහිතින් හංගනවා. ඒ නිසා ඒකට වෙන්න දෙන්නේ නැතුව කෙලස් නැති කිරීමේ ප්‍රතිපදා දිගටම ගිනින අතර අනේ මට මේ මේ අමාරුවෙන් නැති කරත් කෙලෙස් නැති සත්‍ය බුද්ධ විඳින්න ලැබේවා. කියන්නේ මට මේකට අවදි වෙන්න ලැබේවා. දීන භාවයේ විනෝඩ අවදි හිතක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා ওই වැඩේම දිගට කරනවා. මොකද මේ කෙනාට නිවත නැවත ඕක එන්න පටන් ගන්නවා. එතකොට ඒකම ලෑස්ති වෙලා ඒකට එන පෙරමක ලකුණු දැක ගන්නවා. දැනගෙන ඒ වෙලාවට සතිය ඩබල් ඩෝස් දෙන්න ඕන. බූස්ටර් ඩෝස් එකක් දීලා අවදි කරන බලන්න ඉන්න ඕනේ කොහොමද වැටෙන්නේ කියලා. සෑහෙන ලැජ්ජ කරනවා. මේක විශේෂයෙන්ම තරුණ තරුණියන්ට අපහසුයි. මොකද සාමූහික භාවනා කරනකොට බෙල්ල කඩාගෙන. අපි කියන්නේ බෙල්ල සාක්කුවේ දා ගන්නවා කියන්නේ. බෙල්ල සාක්කුවේ දාන ඉතින් භාවනා කරනවා. ඉතින් බලානිය කරන වෙන්නේ එක බුදි වෙලාද බුදු වෙලාද කියලා හොයන්නවා. ඒ දෙක ළඟ ළඟ වගේ යන්නේ. ඉතින් hina වෙන්න බෑ මොකද ඕනම කෙනෙකුට මේක වෙන්න පුළුවන්. මම දෙන අභියෝගය තමයි මේක කෙලෙසින් පටන් ගන්න කෙලෙසින් නිමා වෙන එකක්ද සතියෙන් පටන් ගන්න සතිය නිමා වෙන එකක්ද සතියෙන් පටන් ගන්න සතිය නිමා වෙනවා නම් දැනගන්න මේක ප්‍රගතියක් නමුත් ඒ ප්‍රගතිය බුද්ධ විඳින්න නම් අවදි වෙන්න ඕන ඒකට අවදි වීම සඳහා සූදානමින් යන්න නැත්නම් ලෑස්ති වෙලා ඉන්න එතකොට තමයි මේ දෙමිට ඇඟට නොදැනි මේ අච්චරම කඩා වැටෙන්නේ නැතුව කිට්ටුවට යනවා ආයෙනවා අන්නේම කරලා කරන දවසක මේක මට්ටම් වෙලා යන්න පටන් ගන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන යනුවෙන් සතිය පිටුවා ගතිමි. ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල නොදැනී යනවා යයි තේරුම් යන තැනදී සිය පිටුවාගෙනම භාවනා කෙලෙමි. සතිය සිහියක් තිබේ. මෙල්ලත් නැත. එතන ශාන්තය. මෙතෙන් ඉනහාට කල යුත්තේ කුමක්ද? මේ මේකේ පානං ආයතේ ආනපාන දාන්න නැත්නම් කෙලෙසියක් දාගන්න. එච්චර කරන්නේ. ඒක සාන්ත නම් හොඳ නම් තියාගන්න. නැත්නම් කෙලෙසියක් ඒක ගන්න පුළුවන් සල්ලි වලට ගන්න පුළුවන්. කෙලෙසක් අරගෙන දාගන්න එකයි තියෙන්නේ. දැන් මේ දීපු බබා එපයි කියන වගේ මට පේනවා. අමාරු උපගත සාන්ති භාවිතන දැන් අඩු බුලේ දැන් ඉතින් මම මොකද කරන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් හදාගන්න. ඉතින් මම මොකද කරන්නේ? ඉතින් ඕක පාර ගියත් ඕක තමයි හම්බෙන්නේ වෙන මොනවා හම්බෙන්නේ. වැඩි කරන්න ඕන නම් Taman අතේ, කක්ක කරගන්න ඕන නම් Taman අතේ, පෑදී දීට පොරදී එක් කරගන්න ඕන එකතු කරගන්න. මේවත් ප්‍රශ්නද කියලා අහන්න පුළුවන්. ගුරුම සංජානනවා එහෙම කරපුවාම මේ වෙච්ච එක හොඳද නරකද? හොඳ නම් තියාගන්න. ඉතින් ආයි මට දෙන්නේ. ඇත්තට මේ ප්‍රශ්න විසඳන හොඳ මිනිස්සෙක්. නැතන අසකකලීසු නැත්තනක සක කරනවා. අනවශ්‍ය තැන් වල ප්‍රශ්න අහනවා. මේ කෙලෙස් නැත්තන සාන්ත දැනට ආවන දැන් මොකද කරන්නේ? ඔය සාන්ත භාවය නැති කරගන්න කියන එක තමයි කියන්නේ. ජීවිතේ වෙනම කියන්නේ. මංගගේ මනස කියන්නේ මෙහෙමයි. එතන මට දෙන්න කියන්නේ ඒ නිසා ඔය පාර හොඳ නම් ඔය පාරම යන්න. පුළුවන් තරම් වැඩි කරන්න උත්සාහ කරන්න කියලා කියනවා. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ එසවි ඇති ඉරියව්වට සතිය තබා තේජෝ වායෝ ලෙස භාවනාවේ යෙදෙන විට මුළු ශරීරයම සෑල බවට පත් වේ. මේ පාදයේ ඔසවනවා, තබනවා වෙනුවට යොදාගත හැකිදයි පහදා දෙන්න. නෑ මම නම් එහෙම උපදෙස් දීලා නෑ. මූලික උපදෙස් පන්තියෙත් නෑ. ඉතින් Taman දෙකෙන් කෙලස් අඩු වෙන බව පේන්න තියෙනවනම් කරගෙන යන්න. නමුත් මේවා Taman හිතලා ගන්න දේවල්. මේ සංකර කරගන්න ක්‍රම. එකක් කිය හැකියි. මිනේ කරන්න ඕනේ සම්මුතිය විතරයි පරමාර්ථ ධර්ම නෙවෙයි. වායෝ තේජෝ කිය පඩවි මේ තීජෝ වායෝ ගැන පරමාර්ථ ධර්මව මෙනෙහි කරන්න බෑ. ඒක කිසිම භාවනා ට්‍රැඩිෂන් එක උගන්වන්නේ නැහැ. මේ ආපෝ ධාතුව මෙනෙහි කරපන් තීජෝ ධාතුව මෙනෙහි කරපන් මොකද ඒව පරමාර්ථ ධර්මව මෙනෙහි කරනට ආයිති නැහැ. මෙනෙහි කරන්න ඕන සම්මුතිය. ඉතින් මේ කවුරු ජීව උපදේශ කියන මන්ද. කෙසේ නමුත් ආරක්ෂා කාර්යයට මේකෙන් කෙලෙස් කැපෙන බව තේනවා කරගෙන යන්න. හැබැයි මේ මං කියපු ටික වරහණක් ඇතුලේ දාගන්න මෙනෙහි කළ යුත්තේ සම්මුතිය පමණයි. එහෙම නැත්නම් ප්‍රඥප්තිය පමණයි. පරමාර්ථ ධර්ම මෙනෙහි කරනවා කියලා කියන්නේ සම්පූර්ණ න්‍යායට විරුද්ධ වැඩක්. ඒ නිසා කර්මා කරලා එක්ක මූලික උපදේශ ටික බලන්න නැත්නම් මේකම පරිේශන මට්ටමින් කරලා තමම නිගමනයක් ගන්න කියලා කියයි. ගර්ථ ස්වාමීන් වහන්සේ මම උදරේ පිම්බීම හැකිලිම නිමිති කරගෙන ආනාපානය වඩමි. ආනාපානයේ සිම්බී නොදැනෙන අවස්ථාවට එය වර්ධනය කරගත්තමි. ඉන්පසු මෙනෙහි කිරීම නවතා මතුපිට අරමුණ දෙස බලා සිටීමට පුරුදු වෙමි. එම தત્ත්වය නැවත නැවත පුරුදු පුහුණු කිරීමෙන් හා විවිධ භාවනා අධ්‍යක්ීම් සමගින් දෙහි ඒකාග්‍රතාවය ඇති කරගතිමි. මේ දැනෙන්නේ විශ් අවකාශයක පාවෙමින් සිටිනාක් මෙනි. මෙම தત્ත්වය දිගින් දිගටම වර්ධනය කරගතිමි. ඉතිහැටියේම தત્ත්වය වෙනස් වී සිතුවිලි ධාරාවන්ගෙන් සතිය දුර්වල කරයි. සමාධිය දුර්වල වී ගොස් ඇත. හිත විචිත්ත වී ඇති බවක් හැඟේ. නැවත මෙනෙහි කිරීමට යොමු විය. වරණ ඇතුලේ ආනාපානයේ ඉඳහිට ඉතිරිව ඇතිවන කම්පනයක් වැනි දෙයක්. තත්ත්වයේ යහපත්වද සැලකිය යුතු තරමකින් සතිය පවත්වා ගැනීමට අසීරුයි. විවිධ සිතුවිලි ගලා එයි. නමුත් ඒ අතරදී යලිත් සතිමත් වූවත් තත්ත්වයේ දිගින් දිගටම පවත්වා ගැනීම අසීරුයි. භාවනාව දිගටම කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් මඟ පෙන්වීමක් බලාපොරොත්තු වෙමි. පිංච දේවා ඔබ වහන්සේට. මම අර කලින් කිව්ව එකක් මතක් කරනවා. පළවෙනි වතාවේ පළවෙනි චක්‍රයේදී ලොකු ශාන්තියක් ලොකු විවේකයක් ලැබෙනවා. නමුත් බලාපොරොත්තු නැති විදිහට ඒක ඒ සමාධිය කැඩිලා ආයෙවිස්සෙනවා. ඒක යෝගාවචරයේ වැරද්දක් නෙමෙයි. ඒ චක්‍රේ හැටි. මේ යෝගාවචරය පළවෙනි එක නමගෙන නෙවෙයි ඒ තියෙද්දි සතිය වඩන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ උත්සාහ කරනකොට වර එක සාර්ථක වෙනවා වර එක අසාර්ථක වෙනවා. ඒකට හේතුව අර පළවෙනි චක්‍රය වගේ බොහෝ වෙලා සාන්තියක් ආයෙ දෙන්නේ නමුත් බලාගෙන හිටියොත් සතිය අර වර්ග සත්‍ය සමාධි කැඩිච්ච එක සතිය කැඩිච්ච එක ස්ථිර කැඩීමක් වෙන්නේ ආයෙසරක් වඩන්න පුළුවන් කියන විශ්වාසය Tamande එනවා. ඊට පස්සේ ආයෙත් පොඩි tempatu කරනවා ආයෙ අවිස් වෙනවා. මේ විදිහට දිගට කරගෙන කරගෙන ගියොත් විතරයි එක පර්යාංකකත්වයේ චක්‍ර 10ක් 15ක් කරකින විදිහට කෙරුවොත් විතරයි ඒ යෝගාවචරයට තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ මේ tempat වීම සහ අවිසීම අන්‍යෝන්‍ය ප්‍රත්‍යවේලා එකිනෙකා කරේ පිළිట్లా තියෙන සාපේක්ෂ ධර්ම නමුත් අපේ හිතේ එකක් හොඳයි කියන එකක් නරකයි කියන ඒ තාකල් ආතතියක් තියෙනවා මේ දෙකටම සමහිතගෙනකම් භාවනා කරන්න නම් එක පරියන්කයක මේ වගේ චක්‍ර 10ක් 15ක් යනකම් දිගට කරගෙන යන තරම් ඉවසීමක් තියෙනවා ඒගොල්ලෝ ලෑස්තිලා යන්න කියලා කියනවා. ගරු ස්වාමින් වහන්සේ මම කයේ වේදනාවන්ට හිත නොයොදමින් හුස්ම රැල්ලටම යොමු කරගෙන පැය එකක් පමණ වේලා ගත කළා. හරිම ප්‍රණීත ගතියක් දැනුණා. එපමණයි. මට ලාහිරු වගේ පෙනුණා. තව දිගටම ඉන්න උත්සාහ ගත්තා. හුස්මටම හිත කයේ තබා ගනිමින් ශබ්දයකින් ඇස් අරින්න වුණා. තව උපදේශ දෙන්න ස්වාමීන් වහන්සේ වහන්සේට නිවන් සුවම ලැබේවා. ඒ කියන්නේ වේදනාවක් තියෙනවා වේදනාවට හිත නොයොදා හුස්ම දිහා බලනවා කියන්නේ තියෙන්නේ වේදනාව හරහා හුස්ම බලනවා කියන්නේ. වේදනාව විනිවිදලා හුස්ම බලනවා කියලා මේකට කියන්නේ. ඉතින් ඒකදී කියන්න පුළුවන් වේදනාව ඉස්සරහා තියෙදි පිටිපස්සේ තියෙන ආනපන බලනවා. නැත්නම් ආනපන ඉස්සරහා තියෙදි පිටිපස්සේ පසුබිමේ වේදනාව තියෙනවා. මේ විදිහට වේදනාවක් කරන්නේ සද්දක් තියෙනවා හිතවිලිත් තියෙනවා මේ විදිහට යෝගාවචර දිගින් දිගටම මට කරදර නොයේවා කියලා ප්‍රාර්ථනා කරන වෙනුවට එන කරදරේ විනිවිදලා මම මේක දිහා බලනවා කිව්වොත් වර එක කරදරේ පසුබිමට යනවා කරක පෙරබිමට එනවා මේ විදිහට ගියොත් විතරයි ආනාපානයේ දුර ළඟ ප්‍රිය අප්‍රිය ගුරුසුසියුම් ආදී විවිධ පැතිකඩ දකින්න පුළුවන් වෙන්නේ <clears throat> වෙන අරමුණක් එක්ක ගැටෙද්දී තමයි. ආනපන තනිකර බලනින් දැද්දී යගේ හැඩදල පේන්නේ. ඒක නිසා ඉසල වේදනත් කියලා දෙන පස්සේ සද්දයක් ගැන කතා කරනවා. සද්ද ආපුවාම ඒ සද්ද නිතර එන එකක් නම් මේ සද්දේ තියෙද්දී ආනපන බලන්න පුළුවන්ද? සද්දේදී ආනපන පිටිපස්සේ පසුබිමේද නැත්නම් මා ආනපනත් අතර පෙරබිමේද තියෙන්නේ. එතකොට වේදනාව එනවා, හිතවිලි එනවා, සද්ද එනවා. කොයි එක ආවත් යුද බිමේදී ආනපානිය අසරණ කරන්නේ නැත්නම් සටන දිනුවා. හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියන සින්දුව කියලා පටන් අරගන්න. අනමනේ ෆුල් ෆයිට් එකේ ඉන්නේ. ඒ ෆයිට් එකේදී වේදනාව ගන්නවයි. ඒ හිතවිලි ගැන හිතන්න ගියොත් ආනපනේ වියකී යනවා. අපි ආනාපාන පොරොන්දුවක් දෙනවා ආදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනයක කිය පුළුවන් තරම් ආනාපාන ඉස්සර ගන්න කියම අරව හරහා බලනකොට එව්වකට සාපේක්ෂව කොහේ ගියත් නින්දෙදිත් සක්මනේදිත් වෙන වැඩක් කරද්දිත් මේ ආනාපානයත් එක්ක ඇසුර දුර ගමනකට හැරමිටියක් හම්බුණා වගේ. ගෝක් සමීප වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රෙක් දැක්කා. හැබැයි ඒක තිබුණා කියලා අනිකව නතර වෙන්නේ නැහැ. ඒක හරහා බලන්න ඉගෙන ගන්න. හරහා බලපු ගමන් Tamanda දවසක තේරෙයි චිත්‍රයක් දිහා බලනකොට චිත්‍රේ බලන ගමන් කැන්වස් එකක් බලන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. පිටිසිතුමක් ගන්නකො නැත්නම් පිටියල තියෙන වෝල් හැංගර් එකක්. ඒකේ තියෙන දිය සායන් චිත්‍ර, තෙල් සායන් චිත්‍ර, භාව චිත්‍ර, නාන ප්‍රණම චිත්‍රය කියලා කියන බොහොම තුනී මිලි මයික්‍රෝන් ගානක සායන් තට්ටුවක්. ඒක පිටිපස්සේ තියෙන කැන්වස් එක තියෙනවනේ. රස රසස්වාදයක් කැන්වස් එක බලන්නේ නෑනේ. ඌ බලන්නේ චිත්‍රේනේ. බුදුහාමුදුරු කියන චිත්‍ර බැලුවොත් අවුනා සංසාරෙට. උඹ බලපන් කැන්වස් එක. ආනපනේ තියේදී හරහා බලලා වේදනාවත් බලපන්. වේදනාව තියේදී හරහා බලලා ආනපනෙත් බලපන්. ඒකට බලනකොට මේ එකක්වත් වෙනස් වෙන්නේ හරියට දන්නවනම් ලක්ෂයක් දේවල් තියදී එකට ફોકસ කරන්න පුළුවන්. එකට මානසිකාරය යොදවන්න පුළුවන්. එතන තමයි ඔබ දිනන්නේ. දේවල් වෙනස් වෙන්නේ නැහැ. නමුත් Tamanට අවශ්‍ය තැන විතර තමගේ හිත යොදපුවාම අනික් වගේ තියෙන අපර කපලා යන්න පුළුවන්. ඒ අනුව බලනකොට වේදනා තියෙනවා, සද්ද තියෙනවා, හිතවිලි තියෙනවා. මේ හැම එකක්ම ටිකින් ටික ඇල්මරා ගන්න. හැබැයි වේදනාව වලින්ම පෙළෙන චරිත තියෙනවා, సౌందර්ය චරිත. හිතවිලි වලින්ම පෙළෙන චරිත තියෙනවා, විතක්ක චරිත. සද්ද වලින්ම වේදනා පෙළෙන චරිත තියෙනවා, ද්වේෂ චරිත. නිසා එක්කෙනෙකුගේ තියෙන චරිතය අනිත් එක්කනට බෑ. බොහෝ විට එක්කෙනෙකුගේ එකක් විශේෂණය වෙනවා. ඒක දන්නවනම් මම කවුද කියලා අල්ලා ගන්න පුළුවන්. මම කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා ඒවල වෛර කරන්න එපා. ඒවා මේ මමයා පෙන්නඳ එන රෝග ලක්ෂණ. දාඳුනා ගැනීම සඳහා තියෙන උපක්‍රම කියන සැලකිලිම් බannකොට ඔවා කෙරේ ද්වේෂය අඩු කරලා බලන්න පුළුවන් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අප සැම අටසල් සමාදන් වී ඇති අතර ඇතැම් කාමරවල උසින් පීඩා ඇති අඳන්වල ස්ථායනය කිරීම අට සීලයට බලපාන්නේ කෙසේද? ගෞරවයෙන් පහදා දෙනෙමින් ඉල්ලමි. ඔබ වහන්සේට වාහ වාහ නිවන් අවබෝධ වේවා. නිර්වන් සරණයි. මේක ගිය පාරත් මම හිතන්නේ මතු වුණා. බුද්ධ ජනසී ඉන්න කාලෙත් ආහච්ච පාදකම් මේ ආසරවල උස් නිල ඇඳන් වල වාඩි නිදාගත්ත දේවල් තියෙනවා. ඒකෙන් වැටිලා යට ඉන්න කෙනාට කරදර වෙනවා වගේ දේවල්. ඒ නිසා මේක මම මම ඒ වෙලාවෙත් පොරොන්දුනා මේක ඔයලබල්ලා කියන්නම් කියලා. නමුත් මේකට හරියටම විනිශ්චයක් මේක උච්චාසයනයකට වැටෙනවද කියන කයි ප්‍රශ්න තියෙන්නේ. ඇත්තටම උච්චාසයන වලට වැටෙන්නේ උස්සාසන කියලා කියන්නේ සුඛෝපභෝගී. අපිට මේ නැති බැරිකමට අපි මේක හිටලා තියෙනවා. සුඛෝපභෝගකම නෙවෙයි උස්සාසන දාලා තියෙන්නේ. ඇඳන් දෙක දාන්න වැඩි යන ඉඩ නැති නිසායි දාලා තියෙන්නේ. ඒක නිසා මේක වරදිනවනම් මේකට යොමු කරන අපිත් වැඩිකාරෝ. නිසන්වනයත් වැඩිකාරෝ. ඒක නිසා මේ උග දෙනෙක් සමහර කැමැතිත් නැහැ උඩට යන්න. මේ ඇඳේ චූ කරනවා නම් එහෙම අලිකචල්නේ මට හරියට ඕක තියෙනවා. ගොහක් කලනකන් තිබ්බා. යට ඉන්න කට්ටියට ඉඳපු ගමන් shower එකක් හම්බ වෙනවා. මම පැතුරේමයි බුදියයි. බොම පොළවේමයි බුදියයි. ඉතින් ඒ නිසා දැනට තදවල ගන්න එපා. මම දෙවෙනි සැරේටත් පොරොන්දු වෙන්න. මේක හොයලා බලලා මේ ආහච්ච පාදකම් කියන එක උච්චාසයන කියන ශික්ෂාපදයට කොහොමද ගැලපෙන්නේ කියලා නමුත් මේ වෙලාවේ ඒක පිළිබඳව මට නම් එච්චර දැනුමක් නැහැ. හැබැයි නැතිවීම ගැන මම කනගාටු වෙනවා. හොයා බලලා උත්තර දෙන්න පුළුවන් දේ. සෑම විටම ගතයුත්තේ එක මාරමුණද එක වේලාවකට බුදු ගුණයක් හෝ අට්ටික සංඥාව හෝ ගැනීම වැරදිද මේ පාදා දෙන සේක්වා නිර්වාන් සරණයි ඔබ වහන්සේ අවශ්‍යතාවයක් නැත්නම් මොකක්වත් ගන්න එපා. තව අරමුණක් ගත්තා කියන්නේ තව දුකක් ගත්තා කියලා හිතනවා. අපිට ඕන කරන්නේ එකක් කරන එක ගෙවම් කරන එක විතරයි. නැවත නැවත අරමුණු දානවා කියලා කියන්නේ පෑදීදීට පොරදී එකතු කිරීමක්. කලීජ අවස්ථා තියෙනවා පොදුවේ මේ විශේෂිත අවස්ථා පොදුවේ කියන්නේ තියෙන්නේ අලුත් කරනවා කියලා කියන්නේ දුකක් අලුත් කරගන්න. පුළුවන් නම් එකක් කරන එක ගෙවම් කරන්න දුක ගෙවම් කිරීමක් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ඇතුල් වන වායෝ ධාතුව නාසයේ ඇතුළත ස්පර්ශ වන බව වැටහෙනවා. වායෝ ධාතුවේ ඇතුල් වීම පිටවීම සිහින් වී නැති වී යන්නේ පපුව ප්‍රදේශයේ එනම් හදවත තුල බව වැටෙනවා. නැවත මේ වායෝ ධාතුවේ පටන් ගැනීමක් එම ස්ථානයෙන් බව වැටෙනවා. හද වරණ ඇතුලේ හදවත තුල. පිටවන වායෝ ධාතුවේ පටන් ගැනීම හදවත තුලින් බව වැටෙනවා. ඇතුළවන වායෝ ධාතුව හදවත තුලින් නැතර වී පිටවන වායෝ ධාතුව එතනින් පටන් ගන්නා බව වැටෙනවා. ඇතුළු වන පිට වෙන වායෝ ධාතුව දෙස බලා සිටින විට යොම් වී නැති යන ආකාරය වැටහෙනවා. අත්දැකීම අනුව කියන්න පුළුවන් මේ විදිහටයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. උත්සාහයක් කරන් තියෙනවා. උත්සාහ කරගන්නකොට ඒ ආශාස ප්‍රසාස කොහින්දද මේක එන්නේ? කොහින්ද මේක යන්නේ කියලා හොයන එකට කියනවා අලගිය මුලගිය විස්තර බලනවා. අංග ප්‍රත්‍යංග බලනවා. ව්‍යංජන අනුව්‍යංජන බලනවා. නැත්නම් අසරද සාකල්යෙම බලනවා. ආත්පසීම බලනවා. සබ්බ කාය ක්‍රමයට බලනවා. ඉතින් ඒකට ගන්න උත්සාහය කවදාකවත් අහකන්නේ. එතකොට තිබුණ සතිය දියුණු දියුණු වෙනවා. ඉදිරියෙන් තව තව ප්‍රනීත වෙනවා. මේ ආශස් ප්‍රසාසී මෙදෙක් නොදැක්ක සිවුම් කොටස් පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ ඒක අතන ඉඳලා එනවා මෙතන ඉඳලා කියනක ඔය අදහස ඕන තරම් වෙනස් වෙන්න පුළුවන්. නිත්‍ය කරන්න හදන්නේ නිත්‍ය සංඥාවෙන්. නමුත් ඔහු ඉන්නේ අනිත්‍ය සංඥාවට යන්නේ. නැත් අපේ හිත දාන්න හදන හෘදේ වස්තු කියලා එකට. කමක් නැහැ. හිත එහෙම කිව්වට කමක් නැහැ. මේ කරන ඉදිරියට බලන බැල්මට පේන්න අරින්න පෙනෙන්නේ, පෙන්නන්නේ විපරිණාමයක් සහ අනිත්‍ය බවක් මිසක් මේ අතනින් එනවා මෙතනින් එනවා අහවල් දේ වෙනවා කියලා නිත්‍ය සංඥාවක් දාන්න හදන්නේ ඒ චින්තාමේ හිත. එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් අන්වේ ඥානහරා. පොතේ දැනුමහරා. අදහනවා යෝගාවචර සාමාන්‍ය මුලදී වාග් භාවනා කරන තේනවා කොච්චරක් අපේ හිත අනිත්‍ය සංඥාව වෙනකොට නිත්‍ය සංඥාව දාගන්න හදනවාද කියලා පොතේ දැනුම අනුව පුළුවන් තරම් ඒක ප්‍රතික්ෂේප කරලා ප්‍රතික්ෂේප කරන තරහ වෙන්න එපා ප්‍රත්‍යක්ෂේ බහුල කරන්න කරනකොට නිසියනට යයි නියම තැන්ට යයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ඉරියව්වට සිත පීඨවීමත් සමගම හුස්ම ගැනීම පිළිබඳ දැන ගැනීමට හැකි වේ. ආශ්වාසය ප්‍රාශ්වාස හතරක් පහක් සිදුවේ. එක් වතාවක් පමණ දීර්ඝ ආශ්වාසයක් සමග ප්‍රශ්වාසයක් සිදුවේ. බොහෝ වේලාවට ආශ්වාසය හොඳින් හඳුනාගත හැකි අතර ප්‍රශ්වාසය යන්තමින් ජනිකව දැනේ. මෙසේ සිදුවීමෙන් පසුව උඩුතොලෙහි එක් ස්ථානයක සුළම්පාර හැපෙන ආකාරය හොඳින් දැනේ. එෙහිදී ඇතුළට යන හුළම්පාර හොඳින් හඳුනාගත හැකි අතර සමහර වෙලාවට ඊටමත් පැහැදිලිව නාසය තුළටම සුළම්පාර යන ආකාරය හඳුනාගත හැක. එහෙත් ප්‍රශ්වාසය යන්තමින් වේගවත්ව දැනේ. නමුත් ඒ ආකාරයටම හඳුනාගත නොහැක. මෙසේ නාසයේ අග එම ස්ථානයේම සිත පවත්වාගෙන යාමේදී මේ පිළිබඳ වඩා සැලකිලිමත් බැලීමට යාමේදී නැවත නාසයේ අග්‍රයේ එම දැනීම නොදෙනියයි. එවිට මේ සමග මට මෙතන ඉරියව්වට සිත යොදා සිත ගෙනීමත් සමගම නැවත හොඳින් ප්‍රශ්වාසයෙන් පසු පපු පෙදෙස මේ සිතට දැනී නැවත ආශ්වාසය ප්‍රශ්වාසය මුල් පරිදිම දැනී නැවත නාසයේ අග්‍රයට පැමිණ නොකඩවා ධර්මක් වේගෙන් සිදුවේ යයි දැනේ. මෙලෙස සිදුවීමේදී අග ඇඟ කිලිපුලා යාමක් සමගම එම නාසයේ අග්‍රයේ දැනෙන ආශ්වාසය නොපෙනියයි. මේ ආකාරයට සිදුවේ. එලෙසම සක්මන් භාවනාවේදී දානයේ සඳහා යන විට හිටගෙන සිටින ඉරියව්වට පැමිණි පිටත් ආශ්වාස ප්‍රශ්වාසයේ නාසයේ අග්‍රයේ හොඳින් දැනේ. උපදේශ පතමි. නෑ ඒ කියන්නේ උත්සාහ කරන් තියෙනවා මේ කියලා තියෙන ඔක්කොම ශක්තිය ඔක්කොම પરමාර්ථ නෙවෙයි. නමුත් උත්සාහය නිසා Tamanඩ ආනපනතික සුවතකමක්, යාලුකමක්, අන්‍යෝන්‍ය විශ්වාසයක් ඇති වෙනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ හුරුකම හරහා අර කෝල ගති, කෝඩු ගති අයින් වෙලා ඒ ආසන්න උත්සන්න ඇසුරකට ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා අපි එපයි කිව්වත් ආශාසය අපිව ඇසුරු කරන දෙයක් නෙවෙයි. නිසා කරන්න තියෙන්නේ කොත්තනක හිටියත් මොන ඉරියව්ව හිටියත් මොන මානසික මට්ටමේ හිටියත් ආනාපානෙත් එක්ක යාළු වෙලා ඉන්නවනම් නැත්නම් සතිය පිහිටවනවනම් ආනාපාන ඒකාන්තයෙන්ම shock absorber එකක් වගේ කියලා ලොකු සංස කියනවා. තද බල උෂ්ණට සීතලක් වෙනවා. තද සීතලට උණුසුමක් වෙනක් දෙනවා. තද ශෝකයක් ඇති වෙච්ච ලාට සමතේ කරලා දෙනවා. හිත සීතලට නින්දට යනට උණුසුම් කරලා දෙනවා. ඒක හරි ලස්සන පේස් මේකර් එකක් විදිහට වැඩ කරනවා. දැන් මේ අල්ලන්න පටන් ගන්න තියෙන පොඩි පොඩි උපමාන දෙක තුනක් විතරයි. හරියටම ආනාපානත් ඇසුරු කරන්න ගියොත් ඒ අන්තවාදීව පවතින හිත පුළුවන් තරම් මධ්‍යම ප්‍රතිපදාවට ඒක කරන්නේ ගහලා බැනලා නෙවෙයි. හිමීට ගෙනල මැදට ගෙනත් අතාරින්න. එතකොට අන්තිමට මැදම අවදී මධ්‍යම ප්‍රතිපදාවේ සුමුදු ගමනකට කාලයක් එක කෙරෙන්නේ ඒක උනාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ ආනාපානය තුළ සියලු සැප සියලු කායික මානසික සැප තියෙනවා. ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ස්විච් බෝඩ් එක අහු වෙනවා. ආසන්න වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න ඒක තමයි අපි තමන් කර අනුකම්පාවෙන් අත්ත කුසලෙන් කළ යුත්තේ. ඉතින් ඒකට මේ පොට පෑදෙන හැටි තමයි ලියලා තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. පොළවේ තද ගතිය, සැහැල්ලු ගතිය මුඳින් පාදවලට දැන්නේ. බාහිර සිතිවිලි වලින් බාධාවන් නොමිනි. එක වේලාවකින් සක්මනේ වේගයේ ක්‍රමෙන් අඩුවන බව දැනිනි. හිත හොඳින් එක්තැන් විය. වම දකුණ ලෙස මෙනෙහි කිරීම විඩාවක් වහරවන්න හැටලේ වෙහසක් බව දැනින. හද ගති සැහැල්ලු ගති නොදැනී මෙලෙස පැයක් පමණ සක්මනේ යෙදෙමි. සක්මනේ වේගය ඊටාම අඩු වී ගිය නිසා නවතා දැමෙමි. භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. වේගය අඩු නැති නතර කරන්න එපා. ඒක විතක්ක සංතාන සූත්‍රයේදී සරුවචන්සි පැහැදිලි වෙනවා දුවන මනුෂයා හිමීට යන්න පටන් ගන්නවා. හිමීට යන මනුෂයා නතර වෙනවා. නතර මනුෂයා ඉඳ ගන්නවා. ඉඳගෙන සැතපෙනවා වගේ මේ කෙලෙස් වල පුදුමාකාර සංගීතීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අභවන නතර කරන එක නෙමෙයි කරණ තියෙන්නේ මේ උපයාගත්ත මේ පිරිසුදු භාවය වැඩියෙන් අවදියෙන් වැඩි වෙලා විඳින එකයි. අතකසා දාන්න යන්න එපා. අතකසා දැම්මොත් අර මේ කතර 1000ක අතර කලේ බින්දා වගේ. මේ කෙලෙස් අඩු තත්වේදී ආයෙ කෙලෙසකට වැටෙනවා. ඒ නිසා ඒ භාවනාව සක්මනිතාම හිමීට සිදු වෙනවා නම් කෙලෙස් අඩු නම් විවේක වෙනවා නම් දිගටම පැයම පාවිච්චි කරන්න. ඒකට වෙලා ඒක හලහප්ප ගන්න නැතුව පොල්ල ගන්නතු එහෙම ගන්නලා පරියන්කයට ගන්නත් කරපුවාම සක්මණී ලැබෙන ආනිසංශ එහෙම පරියන්කයට ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊතා සියුම් වේ එය නැති වී යයි. ඉන්පසු කලයුත්ත කුමක්ද කියා හිතා ගැනීමට අපහසුය. ඒ නිසා ආයාසයෙන් නැවත හුස්ම රැල්ල අල්ලා ගැනීමට පෙළඹෙමි. මෙවැනි විටකදී කලයුත්ත කුමක්ද කියා අනුකම්පාවෙන් පහදා දෙන්න. ඊරුවන් සරණයි. එතකොට ඒ හුස්ම රැල්ල සංසිඳී යන වෙලාවේදී Tamanට ඇති වෙන්නේ අසහනයක් නම් සැකයක් නම් මම දැන් මොකද කරන්නේ කියලා 탁කුමුක්කක් නම් ඉතින් ඊට පස්සේ ඒ අනුව මේ බොඩි නොලෙජ් එක අංග ක්‍රියාත්මක වෙනවා. නමුත් මේක tempat වීම කෙලෙස් අඩුවීමක් විස්රාමයක් විවේකයක් නම් ඒක බොඩක් කරලා පවත්වන්න උත්සාහ කරනවා. ඒක නිසා මේ දෙන්න ගෙනියන්න පුළුවන් භාවනාවෙන්. නමුත් ඒකට දක්වන ආකල්පය මේ වෙච්ච දේ 탁කුමුක්කක් විදිහට බාරගත්තොත් කොරස් කටේවත් අත්දා ගන්න බිරු කලකොලොප්පන් වෙනවා. නමුත් මේක ආරසා කරච්ච මේක ගොඩාක් කළ පවත්තන්න ඕන කියලා කිව්වොත් නැත්නම් ලෑස්තිලා ගියොත් මේක දිගට පවත්වාගෙන යන උපදේශයක් වශයෙන් කියන්නේ දෙන්නේ ආනාපාන සංසිඳනවායි කියලා කියන්නේ කෙලෙස් සංසිඳනවා. අසහනේ සංසිඳනවා. ආතතිය සංසිඳනවා. අනේ කරුණා කළා මේ පෑදී විදියට පොරදිය දාන්න එපා. පුළුවන් තරම් මේ පෑදී වෙච්ච එක එහෙම යන්න කුමක් කළ යුතුද? අන්නේ දේ කරන්න කියලා කියනවා. ගත් ස්වාමීන් වහන්සේ ඇස කන නාසය දිව යන ඉන්ද්‍රයන් මනමින් මැඩපවත්වා කය වරණතුලි හුස්ම කෙරෙහි සිත යොමු කළද මනසට එන විවිධ සිතිවිලි නිසා කෙසේවත් සිත එකඟ කරගෙන ගත නොහැක මේ ගැන අනුකම්පා කර පීඨවන සේක්වා මේ හිත මේ විදිහට ගමන්ගේ ආණ්ඩුමට්ටු කරන්න බැරි බව පාලනය කරන්න බැරි බව තේරෙන්නේ භාවනා කරන එකට විතරයි භාවනා කරන දෙක නැතිනේ මාම්මනම් දරුවොත් හදන්නේ හිට්ටු කියන තැන හිටින්න කියලා නිකන් පඬිත වාක්‍ය කතා කරනවා. හිට්ටු කියලා දරුවෝ තියන තියා අම්මටවත් බෑ තාත්තටවත් බෑ හිටු කියන්නේ. ඒ බව දන්නේ භාවනා කරන්න පටන් ගත්තා. ඒ නිසා මේක භාවනා හැමදේ පල්ලවෙනිම ප්‍රතිඵලය කියලා තමයි ගොඩින් මාත්‍ය කියන්නේ නිල්ලම කියන්නේ. සියල්ල හිර කරුවට පස්සේ පේනවා දැන් හිතාන දිනේ ඇත් නතර කරගත්තා කනත් නතර කරගත්තා නාසයත් නතර කරගත්තා දිවත් නතර කරගත්තා කයත් නතර කරගත්තා මෙන්න පොලේ මේ මීයන්ට මං එපාලු දැන් ඔන්න පටන් ගත්තා හිතවිලි එතකොට පේනවා නේන්නම් අම්මේ අනත්තයි පාලනය කරන්න බෑ ඉතින් ඔබ බාර ගන්න බැරි නම් ආයෙසරයක් භාවනා පැත්තකට දාලා ඔය රැයට කලබුදිය ගත හැකියි භාවනා කරන්න ඕන මේ තමයි අනාත්ම ධර්ම මේක ගැඹුරක් ඒ අනාත්ම බව දැනුම කරගෙන යන්නේ එතකොට පේනවා අපිට මේ ජීවිතේ කවම කවදාකවත් න්‍යායපත්‍යක් තිබිලත් නැහැ න්‍යායපත්‍යක් ඇත්තෙත් නැහැ තන්නේ කර කෙලෙස් වලින් දුවන්නේ තන්නේ කර මායාවේ සින්දුවක් කියන්නේ මේ එක ඉංගියක් විතරයි සියල්ල විචල්්‍ය සාධක හිර කිරුවට පස්සේ මෙන්න හිත නතර නැටිල්ල එතකොට මේ කාටද ආඩම්බරේ දැන් මේ හිත නතරකොට කාටද ආඩම්බරේ ඒක දකින්න එකද හොඳ නැත්නම් මේ ගැන යටපත් කරන අපි නිකන් ඔය චුංගම් එකක් හපාවා බුලත් එකක් හපාවා බෝක්කක් කොට කයිවාරු කියලා කියලා ඉන්නේ කර. ඒ නිසා මේක බලා ගන්න භාවනා පළවෙනිම ප්‍රතිඵලය තමයි මට ඕන දේ වෙන්නේ ඇයි දිදිකට කරන්න කරනකොට තමන්න තේරෙයි මේ යොදන ප්‍රයත්නට ඒකාන්ත ආනිසංස තියෙනවා ඒකයි බුදුහාමුදුරු කියන්නේ මේක තමන්ගේ දෝෂයක් නෙමෙයි හිතේ දෝෂේ කෙලෙස් දෝෂේ ඒකට උත්තරයක් තියෙනවා. මොකද්ද මේ ජීවිතය දිගට භාවනා කරන්නේ? ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගත ස්වාමින් වහන්සේ සනීප අවස්ථාවන්හිදී නිදි ඇඳේදී බුදු පියාණන් වැඳීම සුදුසුදුසුද අරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි. මෙව නිකම් මූල ධර්ම ප්‍රශ්න. මේක පිළිබඳ කිසිම කමටහනක් අපි දීලා නැහැ. මට මෙහෙම කියතෑගේ නිදි ඇඳේදී, ළඩ ඇඳේදී සතිය පිටවන. ඒක උත්කෘෂ්ඨ විදියට බුදුන් වැඩිවා. ජනස්කන්ට උත්කෘෂ්ඨම සැලකිල්ල තමයි උන්වහන්සේ කියපු දේ උත්කෘෂ්ඨ විදියට කරන්නේ. ඒ නිසා ලෙඩ ඇඳේ ඉන්නකොට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා සතිය වඩපු කෙනා නිවන් දකින්නේ ලෙඩ වුණාට පස්සේ කියලා. ඕක ලෙඩ ඇඳේ සම්පූර්ණ නිදහසක් හම්බෙනවා. අර සතිය වඩපු නිසා වේදනාව ගන්නකුත් නැහැ. හරි අපේ ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වේ මේක නෑ පණ්ඩිත සානස් කියන්නේ ඒක ධර්ම විවේකයක් හම්බ වෙනවා. නිදුනාට පස්සේ මොන වැඩ තිබුණත් කරන්න බෑ. ඇඳටලා ඉන්න ෂෝක් එකට බහනා කරනවා. බුදුම දිනවා කියලා කියන්නේ වැඳුම් කරන රාශියක් තියෙන උත්තරම වන්දනාව තමයි බුදුහාමර සීර්සා ප්‍රණාමය තමයි සතිය පිහිටවන්නේ. ඒක සඳහා ධම්මනිසන්ති ආමදෝදුව කිව්වේ හොඳ වැඩ කරන්න නැකත් බලන්න එපා. නැකත් බලන්න කැත වැඩ කරනකොට විතරයි. කසාද බඳිනකොට අනිවාර්යයෙන් බලන්න. හොඳ වැඩ කරන්න හැම වෙලාවෙම හොඳයි. නිසා බුදුන් වන්දනාවට සතිය පිටවන්න හැම ඉරියව්වම හැම තැනම හැම වෙලාවම හොඳයි. ඒ නිසා නම් පොඩි අර්ථකථනයක් දෙන්න බුදුන් වන්දනාව කියන්නේ මේ අද්දක එකතු කරන එක නෙවෙයි. ඒක පොඩි ඒක බාලන්ස් වැඩක් වෙන දෙයක් ගන්න එකේකට කමන්නේ හොඳම දේ තමයි බුදු දානංශ කරණ තින්දී සතිය පිටවන එකට හොඳම තැනක් තමයි නිදා ගන්න ඇඳ එහෙම නැත්නම් මේ ලෙඩ වුණාට පස්සේ ඒ දෙකටම බුදියන්නයි බුදු වෙන්නයි දෙකටම හොඳ තැන. හොඳයි. එතකොට අපි පැයකමාරක් අරගෙන තියෙනවා පොදු කමඨාන් සුද්ධ කිරීම සඳහා පොදුවේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න හොඳයි කියලා කියන්නේ. අනවශ්‍ය මූල ධර්ම ප්‍රශ්න අපිට විශ්ත ගන්න බැරි ප්‍රශ්න අරගෙන වෙලා ගන්නවට වැඩිය ඉතින් මේ නිසා ප්‍රශ්න කුරුණු කර ගන්න බැරි අයගේ ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්නට අයින් කන් දීම නිසා ගුණ වෙනවා. සමහර විටක අනුන දෙන උත්තර Tamanටත් ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා මේ පොදුකමටහන් සුදු කිරීම හරහා කරගෙන යන වැඩට ධෛර්යයක් වුණා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා මම අහන්න යන්නේ. මොකද බෑ එකමාරක් හිටියා ඉඳගෙන ඉඳලා අමාරුයි. ඒ නිසා අපි මෙතනින් අපේ කමඨාන් සුද්ධ කිරීමේ කටයුතු නිමා කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.